අවසරයි මේ නාංශ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ මතක් කරපු ඒ හඳුනා දීමත් එක්ක අදත් ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඉඩ ලැබෙන හැටියට වෙන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒකට ඉඩ තියලා කෙසේ නමුත් ලිඛිත ප්‍රශ්න වලට ප්‍රමුඛතාවය දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ ජීවහත්යෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදියට. අවස්ථරයෙන් හැමදෙරේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී කකුල් වරන් ඇතුලේ කකුලේ පහළ පෙදෙස හිතෙන් මැවි පෙනේ. මීට විනාඩි 5ක් 10ක් ගත වේ. අඩි 30ක් 60ක් යනතුරු හිත පිට නොයයි. මේ අවස්ථාව පරයන්කයට යාමට සුදුසුද? එසේ නොවේ නම් දකුණු හා වම් කකුල් වශයෙන් වෙන වෙනම ඔසවනවා ඉදිරියට යවනවා මුලැමැදාග ගැටෙනවා යයි තවදුරටත් මෙනෙහි කළ යුතුද? පිටින් කියතොත් පරයන්කයට යා යුතු අවස්ථාව කර්ණාවෙන් පැහැදිලි කර දෙන්න. කර්ණාකර ප්‍රශ්න තුන වෙත වෙනම ස්වාමීන් වහන්සේට ඉස්පත් කරන්න කියනවා. අන්තිමට ආ ඉතින් පැයක් අපි දීලා තියෙනවා සක්මන් භාවනාව සඳහා ආධුනිකෙක් නම් සාමාන්‍ය කාලසටහනට අනු වැඩ කිරීම තමයි කරන්න ඕනේ. මේවා මේ එක එක දේවල් වෙනස් වෙන එක තමයි සක්මනේ බලන්න ඕනේ. අය මෙවිලා පේනවා, වම දකුණු වශයෙන් පේනවා, බරගති, සැලු ගති පේනවා. මේ එකක් දැකලා නතර කරුවයි කියලා කියන්නේ වෙනස් වීමට කැමතිත් නැහැ, ජීවුන වෙන්න කැමති නැහැ කියන්නේ. ඒ නිසා මේ පේන ආකාර, පේන සතහන් එක සක්මනක් ඇතුළත වැඩි වැඩියෙන් පේන්න පේන්න සතිය ස්ථාවර වෙනවා. නැත්තම් සතිය විවිධාංගීකරණය වෙනවා විවිධ දේවල් අර්ථ කරන්න යනවා ඒ නිසා දීලා තියෙන කාලසටහන දල වශයෙන් සරල වශයෙන් අවංකව කටයුතු කරනවා ප්‍රශ්නේ නැහැ දීලා තියෙන තොරතුරු හොඳයි නමුත් ඒ තොරතුරු හොඳටම මදි තව මේ වගේ සක්මන් කිරීමේදී දැකිය හැකි ඒ සටහන් ආකාර ඇතිතාක් මේ ඇතිතාක් කොට සාදර වෙලා ඒ පැය සක්මන් කරන්න ඊට පස්සේ වෙන වැඩවලට හිත යොදන්න නැතුව පුළුවන් තරම් කෙලිම පරියන්කට එන්න පුළුවන් නම් සක්මනේ ලැබෙන ආනිසංශ පරියන්කට ගන්න පුළුවන්. ඒ නිසා කෙටි උත්තරේ තමයි කාලසටහන හැටියට වැඩ කරන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේ ඊයේ පැහැදිලි කළ හිස් බව, ශුන්‍ය බව, නගා උපසු ආවම අරමුණු වලට හිත නොයවා සමාන අවට ආරමුණු වලට හිතනවා ඒ දෙස ප්‍රතික්ෂේපයෙන් හෝ ඇලීමකින් ලොල් බවකින් තොරව බලා සිටීමෙන් මෙහිදී මුලදී සිත පිට ආරමුණු වලට නොගියමුත් සිරුරෙන් පිට ඒ ආසන්නයේම පිහිටා තිබුණි. පසුව ඒ සිරුර උඩුකය ඇතුළට ගතිමි. මේ හිස් බව පැය භාගයක් පමණ බලා සිටින විට මගේ සිරුර මට පාලනය කළ නොහැකිසේ පණ නැති ගතියක් දැනුනි. ශරීරයේ පිටුපසට හා ඉදිරියට වැනෙන ගතියක් දැනුනි. සමහර විට එක විට ගැස්සී පෙර පිහිටුමටම පැමිණෙයි. නමුත් සිත පිට නොයයි. කරුණාකර මෙම தත්ත්වය පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. මේකත් අර නාටකෙම ඉවර වෙන්නේ ඉස්සල්ලා එක එක ජවනික. ඔය එකකවත් නතර වෙන තරක් නැහැ. එකකවත් විශේෂ පණිවිඩයකුත් නැහැ. මේ විදිහට පාලනය කරගත හැකි තත්ත්වවලදී පාලනය කරගන්න බැරි තත්ත්වවලට යනවා. මාට කම්පන චංචල වැටෙනවා. මාට ඉද්ද ගැහුවාගේ හයි වෙන වෙලාවල් එනවා. සමහරවිට වැක් කරන වෙලාවල් එනවා. ඒ සෑම දෙයක්ම තියේදී සතිය කඩා ගන්න නැතුව මේ එක එකක් මල් මාලාවක් හදන මිනිසෙක් නූලට එක එක මල අමුණනවා වගේ දිගට කරගෙන යන්න ඕනේ මේ මෙව එක එක අර්ථකථන දෙනවා වෙනුවට එක එකක් විස්තර විග්‍රහ කරන වෙනුවට මේ වගේ පුළුවන් තරම් එකතු වෙන්න ඇරියොත් බාහන හරි දේශි පරිපූර්ණ කරගන්න. ඔය හැමතැනම නතරලා ඇයි එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා හදන හැම වෙලාවකම අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කාලේ නාස්ති වීමක් වෙනවා. මේකට සැකේ කියලා කියනවා. ඉතින් සම මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා වැඩි යන්න පටන් ගත්තට පස්සේ අතුරු බාධක වැටියට දාන්න නැතුව ඒකට එහෙම නිසින්ින්ද අඬගෙන එක තමයි සක්මන පිළිබඳවත් අරියංග පිළිබඳවත් මෙහාලා තියෙන ප්‍රශ්න දෙකටම දාලා පොදු සරල උත්තරේ වෙලා තියෙන්නේ මේකට පාදා කරන්න එපා මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියලා සිටි වෙන්නේ සියල්ලම සිට වෙන්න ඕන දේවල් අන්න ඒක තතුරු ආන්තරා කරන්නේ නැතුව දිගට යන්න හිත දහිත කරගන්න කියන තමයි දෙන්න තියෙන උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නේ දර්ශාමින් වහන්ස ඉහත කී දෙක පැනේ හිස් බව පැය භාගයකට පමණ පසු සීමාවක් නැතිව යටි ඉරක් කියලා තියෙනවා සිරුරක හැඩයකින් තොරව පැතිර ගියේය. මේ தത്വෙද මධ්‍යස්තව බලා සිටීමේ කිසිදු චේතනා කිසිදු චේතනාවක් පළ නොකර පළ කර නොගත්තෙමි. නමුත් එම අවස්ථාවද පරයන්ක අවසන් කරන තුරුද විනාඩි 20ක් පමණ පැවතිනි. එම අවස්ථාව මායාවේ රැවටිලිද? එසේ නැතිනම් කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. ඔබ වහන්සේගේ ශාසන සේවයේ চিරාත් කාලයක් කරගෙන යාමට හැකි වේවායි පතමි. තොරතුරු මන්දී අතර මේක අපි රැවටිලද්ද සත්‍යයේද ප්‍රකෘතියේද කියලා දැනගන්න මේ වගේව හත් අට සැරේ 10 14 සැරේ අත්දකින්න ඕනේ. අත්දැකීමට බාධාවක් නැහැ දැන්. ඉඳ ගන්න ඉඳ ගන්න සැරේ අපිට විවිධ සතහන් විවිධ ආකාර විවිධ දේවල් පේනවා. ඒක ඒකට හුරු වුණාට පස්සේ ඔය හැම එකක්ම තොර තොර බේර බේර පින්ද බෞද්ධ සමාජයේද විපස්සනාවද ඉස්සරහට දැන පතර යන්න කියනව ඔක්කොම ඉන්නේ සබකෝල ගති නිසා අත්දැකීම් මත නිසා කෝඩු ගති නිසා. ඉතින් අපි උනන්දු කරවන්නේ මෙවට තෙපරම වයින් දෙපා පුළුවන් තරම් මේ තොරතුරු එන්න බලන්න. එන්න එන්න අරින්න මොකද ඔක හැම වෙලාවෙම වෙන එකක් වෙන එකක් නෙවෙයි එන තොරතුරු තෝරන්න කියොත් තමයි අපි තොරතුරු වලට මුණට දමල ගැහුවා වගේ මුණතරයක් කරුවා වගේ තොරතුරු වේම නතර වෙනවා එන වෙලාවේදී ඔක්කොටම ඉඩ දෙන්න පුළුවන් නම් ඒකට කියන හොඳ සෙල්ලක්කාර මනසක් හොඳ තරුණ මනසක් ඒකට බොහොම ඉක්මනයි භාවනා ප්‍රතිඵල එනවා තෝරන්න කියොත් ඇයි මෙහෙම එන්නේ කිව්වොත් මගදී නතර කරොත් ඉතින් අනිත් දවසේ මේ පදම ගන්න ගොඩාක් වෙලා යනවා. එනිසා ප්‍රශ්න තුනම එකම ආරයක් තියෙන්නේ. ඒ කෝඩු ගති තියෙනවා. හරි පාට යන බවත් පේනවා. ඉතින් හරි පාරේ යනකොට මුල් මුල් කාලේ ඔහම කෝඩු කෝල ගති ඉර එකත් ඇත්තයි. ඉතින් අපි මේ අත්දැකීම අහපුරුද්ද දැකපුරුද්ද කලපුරුද්ද ඇතුව ඉස්සරහට මෙහෙම දෙපර බබා මගේ ඉඳලා නතර කර කර පරීක්ෂා කර කර ඉන්නේ නැතුව නිෂිනින්ද මේ වැටික වෙන්න අදින්ද ඒක තමයි සුද්ධ කමඨහනේ සුද්ධ වෙන්න ඕන දේ. ගත්තර ස්වාමීන් වහන්සේ එක් එක් පුද්ගලයාගේ දේහ ගති අනුව භාවනා කරම ක්‍රම තෝරා ගත යුතු බව කිසියම් පොතකින් කියවෙමි. ඒ අනුව රාගාධික පුද්ගලයන් කල යුත්තේ පිළිකුල් භාවනාව බැව්ද වෛරකාරී නොවිසලිමත් අය මෛත්‍රී භාවනාවද තෝරා ගත යුතු බැව් සඳහන් විය. මෙහි ඇති නිර්වත්‍ය භාවය හා ඇතිවිය හැකි අනිතු ප්‍රතිඵල වේ නම් කරුණාවෙන් පහදා දෙන්න. එසේම එකම භාවනාව එක දිගට වැඩිීමේ අවදානමක් ඇද්ද යන්නද පැහැදිලි කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා. ඒක තමයි අපි මේක හිතන්නකෝ මේ පොත කියවලා නැතුව හරි කමන්නේ නොදැන හරි කමන්නේ දැන් අපි මෙතෙන් ආවට පස්සේ කමටහනක් දුන්නානේ. දැන් මේ ඉන්න දවස්වල ඒ කමටහන ක්‍රියාත්මක කළාද ලැබුණ අත්දැකීම් මොකක්ද කියනවා ප්‍රශ්න තුනම වෙනුවට ඒක සාධනීය දෙයක්. ඒ නිසා මේ ප්‍රශ්න ලිප් එක නෑ මම අහන්න කැමතියි. මේ වාඩි වෙලා මෙන්න මේකයි කරන්න ඕන කියන එක තමයි දැන් දන්නවද අනුමත කරනවද කළාද සක්මන් කරන වෙලාවේ මෙන්න මේකයි කරන්න ඕන කියලා තමයි දැන් දන්නවද ඒක තමයිගේ හිත කැමති දෙක කළාද ඉතින් දැන් ජීවිතේ වැඩ කරනකොට මෙන්න මේකයි කරන්න ඕන කියලා දන්නවද ඒක පොඩ්ඩක් හරි උත්සාහ කරන වෙලාවක් හම්බුණාද මොකක්ද උනේ කියලා තොරතුරු දුන්නොත් අපි මේ හිතපු දවසට නම්බු කරා වෙනවා නැත්තම් අර කොහෙද ඔකිය පොතක් අරගෙන මේ ඉන්න 50ත් එක කැලේ යන්න හදලා ඇදගෙන යන්න හදනවා කැලේ. ගෞතම ස්වාමීන් වහන්සේ මමයි ප්‍රශ්න දෙපැත් කළේ මානක පරිවේ කියන්නේ ආට පස්සේ කියපු ආකාරයට අපි කිසිම වෙනසක් නැහැ නමුත් පන්නර කරලා මේ කලින් දැනගෙන තිබු ඒ ඒ කරුණ උදවන්නේ ප්‍රශ්න දෙපැත් කළේ මොකද මම විතරමාගේ මෛත්‍රී භාවනාව වෙනවා. ඒක මම මේ පොතේ තවදුරටත් දැක්කා එහෙම මෛත්‍රී භාවනාව කරපු පුජ්‍යලෙක් ඒක වෙන පැත්තකට යොමු වීම නිසා වෙන වෙන දේවල් හරහා ගිය ගිය බාත් අනිත් එක මේ උපම භාවනාව එක දිගටම නොකළ යුතු බාත් ඒක සඳහන් වුණා. ඒකයි මගේ ප්‍රශ්නය. පොතේ මා කතරුල මාරය කියලා ලියලා තිබුණේ. එච්චරයි කියන්න තියෙන්නේ. බුදුරජාණන්සේ කියන්නේ ඔක්කොම අතහැරලා එකක් කරපන් කොට එන්න කියලා. හරයා කියනවා එකක් නම් කරන්න එපා. ඉතින් ඒක නිසා අපි කියනවා මෙහෙ ඇවිල්ලා කාගවත් භාවනා කරන්න එපා. අපි ඉදිය පිටින් උපදෙස් දෙනවා. ඒක කරනකොට අපහසුකමක් આવොත් අපි වග වෙනවා. ඒ චේති මං ගෙදර ඉන්නකොට කෙරුවේ මේකයි ඒක තියෙදි මේක කෙරුවට කමක් නැද්ද මේක එක දිගට කරන්න ඕනද කමක් නැද්ද කියලා තනි කර අර තමන්ම තමන් ගත කර ජීවි දවසට නිඳ කිරීමක් දැන් කොහොම ඇවිල්ලා gediya පිටින් කරලා චික්කේ මේක දන්නේ කරන්න ඕනේ අරක දන්නේ කරන්න ඕනේ කියලා ඒ අර ඒ Tamange අත්දැකීමෙන් නැත්නම් ඍජු අත්දැකීමට ගෞරව කරන වෙනකොට පොතේ දැනුමට අගය කරන්න ගියාම මම දන්නේ මේ දෙක හකිස්සන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ. අපි නිසා මුලින්ම ඔරියන්ටේෂන් එකේදීම කියනවා අපි මේ නායට සත්කාර තුනක් කරනවා. එකක් කමටහන් දෙනවා. අන්තික සීලය සීලක පිටවනවා තුන්වෙනි එක මේකේ ඉන්නකොට අපි ඇවතුම් පැවතුම් ටික කියලා දෙනවා. ඒක එකක් තමයි පිට භාවනා ක්‍රම මේකෙදී කරන්න එපා. ඒ වගේම ඒව ගැන කතා කරන්නත් එපා. නමුත් මම ධර්මදේශනා කරනකොට අනිවාර්යයෙන් මම ඒකට සම්බන්ධ කරලා කතා කරනවා. ඉතින් ඒක තියෙද්දි අපි කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ වෙනම කොලයක් දෙනවා. ඒකේ කියලා තියෙනවා තමන් කමඨාන මුදුන්පත් වෙච්චලයි හරියටම කතා කරන්න. ඒකට බාධා වෙන යමක් තියෙනවා නම් පස්සේ කියන්නේ. ඉතින් මේ තියෙන තොරතුරු හැටියට බලනකොට මේ ප්‍රකාශය කොතෙන්ද ෆිට වෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕකම අපි දැන් මේ 89 නේ යන්නේ. හිතන්න මුල් මුල් භාවනා වැඩමුළු කරනකොට අපිට ආව ප්‍රශ්න තුගේ නිසා තමයි අපිව පිටලා පෙරලා පෙරලා පෙරලා හදලා තියෙන්නේ. ඉතින් ඒ වුණත් තාමත් අර මූලිකම ප්‍රශ්න ඇහෙනවා. ඒකට කේන්ති ගන්න එක හොඳ නෑ. මට කේන්ති යන්නෙත් නෑ සමහරවිට. කේන්ති ගියා වගේ සමහරට බයිනවා. ඉතින් කේන්ති කියලා දන්නෙත් නෑ. මට කේන්ති කියලා වෙන්නත් ඇති. ඒක හරි නෑ මගේ ඇති වෙන එක. මං මං කියනවා නැවතත් මේ ඊපෙද්දත් කිව්වා මං ගිය 19 වෙනිදා මං ගියා පොල්ගස්සෝ විට පළවෙනි වතාවට. ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ධම්මජීව හම්සෝ ඉන්නේ කරුණාකර කාලේ නාස්ති කරන්න එපා කියලා. අන්නේ ප්‍රශ්න විචාරිතක වැඩ පිළිවෙලට අහලා බලන කිසිම පිස්සු කතර මොකුත් නැහැ. හරියට මම මෙහෙම භාවනා කරලා ස්වාමීන් මෙහෙමයි කියලා මෑණිවරු ගොඩක් හිටියා. ඒගොල්ලෝ ඉදිරිපත් කරන ප්‍රශ්න වලට මම හාමුදුරන්ට ස්තුති කරලා ආවා. මේගොල්ලන්ට හරියට තේරිලා තියෙනවා කමඨාන් සුද්ධ කරනවා කියන්නේ මොකද්ද කොහොමද ඒක ඉදිරිපත් කරන්නේ මොකද්ද කියන එක ඉතින් මම කිව්වා මට තාම බැරි වුණා නිසන්වන්නේ ඔතෙන්ට ගන්න. තාමත් කියනවා මම බඳපු ගෑනේ ඉඳදී අල්ලපු ගෙදර ගෑනේ ලස්සනයි. අහපු කෙල්ල ලස්සනයි බඳපු කෙල්ලට වැඩිය දැන් මේක කතාද වදිනේ කොහොඳද? දික් කතාද වෙන්නේ කොහොඳද? මේක හොලිවුඩ් ලෝ කොහොමද? ලංකාවේ කොහොමද? උඩරට කතාද කොහොමද? පාතරට කතාද කොහොමද කියලා අර බඳපු හැම එකම එකයි. ඉතින් කොහෙද දීගයක් කරන්නේ? මේකට කියන්නේ trying not striving කියලා. try කරනවා කියලා කියන්නේ එක එක අරමුණ හොයලා ඇවිදිනවා. තාම එකකටවත් බැලලා striving කියලා කියන්නේ එකක් අල්ලකයි ඒක කාගෙන කියන. ඉතින් අර try කරන තැන ඉඳලා strive කරන තැනට යන්න අපේ විනාශ වෙන ශක්තිය, කාලය, ධනය, ශ්‍රමය ආත්ම ගාණෙන් කියන්න බෑ. බුද්ධ කල්ප ගාණෙන් කියන්න බෑ. අපිට සාම ෂුවර් නෑ කෝකත් එක්කද අපි දුර්ධ කියන ගමනක් යන එක. ඒක කරන්න දෙයක් නැහැ. වෙන අපිට ට්‍රයිල් ඇන් එරර් මෙතන දෙක විතරයි තියෙන්නේ. ඒ නිසා තේරුණා නම් මේ කරන කමටහනේ ප්‍රශ්නයක් උන්ට යන්න කියලා මම දැන් ඉතින් ඒකට කොහොම සුභාශිංසන කරන්නද කියලා. ඒ කලාතුරකින් තමයි අපිට එහෙම වෙන බාධාවක් නැතුව අරමුණක් හරියට ඒකෙත් ඉඳගෙන වෙන එකක් ගැන කල්පනා කරන්න ගියාම මේක වෙනකොට අර එකටත් හොඳයි කියලා කල්පනා කරපුවා තමන්ගේ අත්දැකීමල තමන් නිග්‍රහ කරගන්නවා කියලායි මම කියන්නේ. ඉතින් ඒ නිසා මේ මං අහපු ප්‍රශ්න දීපු උත්තරේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නෑ මම මේ කරගෙන යන්න පුළුවන් කියන එක ඇහිලා මම මේ කතා කරන්නේ. ඒක පුළුවන් නම් සම්පූර්ණ අනුග්‍රහ කරන්න. සීලෙන් අනුග්‍රහ කරන්න. සුතෙන් අනුග්‍රහ කරන්න. සකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න සමතින් විපස්සනාෙන් අනුග්‍රහ කරන්න. ඒ ඉඳගෙන අරක කෙරුවොත් කොහොමද? ඒක දිගට කෙරුවොත් කොහොමද කියන කවුරුත් කියන්න ඕනේ දැන් අපි දෙන්න දන්නවා. අපි දෙන්නේ එක දිගට භාවනාවක් කරලා තියෙනවා. අපි දෙන්නේ එකක් දෙකිනට බෑ ලෝක. ඔය ඔය පොත් කියන එක එක්කත් භාවනා කරලා නැහැ. ඒ මාත් පොත් කියලා තියෙන නිසා මාත් භාවනා කරලා නැහැ. භාවනා කරලා පොත් ලියන්න බෑ. පොත් වල භාවනා කරන්න බෑ. ඒ නිසා තමන්ගේ අත්දැකීම අරිඹුවක් වේවා. දේශ මාත්‍යයක් වේවා. කාගවත් කතා අහන්න එපා. එපා දුවේ ওই කතා අහන්නට මමයි ඔබට ලේකිරි කර දුන්නේ කියලා අම්මා කියන්නේ දරුවට. මේ අපි බැහැලා කරන මිනිස්සුනේ. අපි භාවනා කරන මිනිස්සු අපිට මොකටද ආදී කර පොත මෙයාගේ පොත. නිසා අපි කරන දේ අදහනවා නා. අපි කරන දේ අපි සක්විත රජකගේ උටුන්නක් වගේ උටුනේ තියෙන මිනි කොඩලක් වගේ එක දවසක් එක පැයක් එක චිත්තක්ෂණයක් අරමුණේ හිටියා ඒ අත්දැකීම කාගෙන් වර්ණගා ගන්නද කාගෙන් යෝජනා ඉස්තිර කර ගන්නද ඒ නිසා මේව ඔක්කොම මාර මම දකින්න විදිහට මේ අපේ එකලස කඩන්ඩ අපේ තියෙන මේ අරමුණට තියෙන ඒකෝදි භාවය කඩන්න දාන මේ කෙලස්. ජාපිව එව්ව කියපුව හොඳට අපේ හිතේ මතක තියෙනවා. අරමුණේම පුළුවන් තරම් දිගට හිටපන් ඒක අනිත්‍යතාවය දකින්න කියන එක ඇහෙන්නෙත් නැහැ. උනට ඒක මතක හිටින්නෙත් නැහැ. ඒ නිසා මේ ආහන ප්‍රශ්න මහාන මාත්‍යගෙත් අනිත්‍යගෙත් පිරිසුදු භාවය සඳහා මම කියන්නම්. විවිධ අරමුණු මාරු කිරීම සහ ඉරියව් මාරු කිරීම තමයි දුක තේරෙන්න බැරි වෙන්න එකම හේතුව අපට. දුක්ඛ සත්‍ය ආවරණය කරලා තියෙන ඉරියව් මාරු වෙනවා. අවශ්‍යම වශයෙන් කියනවා අරමුණු මාරු වෙන්නේ. නිසා ඒ කාර්මණය දිගට හිටියොත් තමයි අපිට ඒකේ අනිත්‍යතාවය දකින්න පුළුවන්, දුක්ඛ දකින්න පුළුවන්, අනාත්මය. ඒකට හරි নানা ආකාර කට්ටිය බෞරෝ කෝලම් බාලා අපි අරමුණේ කරන්න හදනවා. ඒතර අපිට තියෙන කරන්න දෙයක් නැහැ. අපි නැවතත් එනලා පුරුදු අරමුණේම Tamanට කරදරයක් නැතුව යන්න පුළුවන් අරමුණේ දිගට පවත්නකොට ඒක මාර්ගයෙන් අර සේරම අරමුණ වල විස්තර සේරම කෘත්‍ය සම්පාදනය වෙනවා. ඒ විශ්වාසයෙන් අපි යන. ඒ නිසා දැනට කමටහන් තේරුණා නම් ඒ ටික කරලා අත්දැකීම තියෙනවා නම් බාධාවක් නැත්නම් පියවර තුනකින් ඉස්සරහට ගිහිල්ලා කියලා මම කියනවා. අන්න ඒකට කරුකොල්ල ඉදිරියට යන්න කියන එකයි මගේ අදහස. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙන්වා දුන් පරිදි ආනාපාන සති භාවනාවේ යෙදෙන විට හුස්ම තුනී වී ශරීරය නොදැනී යන ස්වභාවයකටපත් වේ. ඉන්පසු කළත්තේ කොමක්දයි පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ධර්වං සරණයි. සරලව කියන්න තියෙන ඉඳපස්සේ යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. මේ වෙච්ච දෙයට හුරු වෙන්න පුළුවන්ද? ඒකට ඉන්න බැරුව අසහනයටපත් කළා මම මොකද කරන්න කියන එකටමයි කෙලස් කියලා කියන්නේ. කරදරයක් නැතුව ඉන්නකොට ඉන්න දෙන්නේ නැහැ. දැන් මම මොකද කරන්න ඕනේ? අර ඒ කොහෙද වෙන්නේ? මෙහි කොහෙද වෙන්නේ කියලා අර හිත ඇතුලේ කුතුහලයක් එන. ඔන්න ඔය කුතුහලය තමයි කෙලස් කියලා කියන්නේ. නිර්මල තත්ත්වයට ගියාට පස්සේ ඉන්න දෙන්නේ නැහැ. නික්ලේශී තත්ත්වයට ගියාට පස්සේ පාළුයි, කම්මැලි, නීරසයි මොනවා හරි වහන්න හදනවා. ඔක්කොම පරිේශන තෘෂ්ණාවට වැටෙනවා. ඒක මායාවේ හතරවෙනි බලසේනාව. කාමාදී පටවාසීන ဒုတိ ය ආර්ති උච්චති තතිය කුප්පිපාසා චතුන්ත තණ්හා පරිේශන තෘෂ්ණාවක් ඇති වෙනවා. ඊගාට මම මොකද කරන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ මේ උපයපු දෙයට වෛර කරන. උපයපු දෙයේ අභියෝග කරන. ඒක නිසා ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ මොනවාක්වත් නැතුව ප්‍රශ්නයක් නැතුව ආතතියක් නැතුව අසහනයක් නැතුව ඉන්නකොට මේකේ ඉන්න ඕන කියන හිතවිල්ල කවදාකවත් එන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට බාධා කරනමයි හිතවිලි. ඒ තමයි මායාවේ කෘත්‍යය. ඒ දැන් කෙලස් කියන්නේ. මම මේ උපයාගත්තේ සීලයකට ඉඳලා මම මේ උපයාගත්ත ප්‍රතිපදාවෙන් දැන් මම ඉන්නේ කෙලෙස් අඩු තැනක දැන් මේක ආරස්සා කරගන්න මොකද්ද කරන්න ඕනෑ කියන හිතවිල්ල එන්නේ මහ බෝසතාන් වහන්සේට විතරයි අනිත ඔක්කොටම එන්නේ ඒකට වෙන එකක් හොයන්න ඕන හොඳ එකක් හොයන්න ඕනේ වැඩි කරන්න ඕනේ එක එක දේවල් කරන්න ගියාම අර උපයාගත් එකක් නැති වෙනවා නිසා සරල උත්තරේ ඒකට ගියේ අහම්බයක් නෙවෙයි නම් ප්‍රතිපදාවෙන් නම් ඒකට යන්න යන තමන්ට තියෙන අසහනය සහ ආතති අඩු වෙනවා දානවා කෙලස් අඩු වෙනවා දන්නවනම් මේකට හුරු වෙන්න ඕන. මේක සිද්ධි කරගන්න ඕන. මේක වශී කරගන්න ඕන. වශී කරගන්න මොනවත් නොකර ඒකේ පట్టල වෙන හැටි, ඒකේ පදම් වෙන හැටි, කෝල කෝඩු ගත නැතුව ඉන්න හැටි පුරුදු වෙනවා කියන එක යමක් නොකර සිටීමේ හැකියාව කියන එක තමයි දන්න පුළුවන් වචනේ. දර්ශාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී විනාඩි 45කට පමණ පසු සිත සමාධිමත් වී නැවත සුළු වේලාවකින් විසිරියයි. ඒ අතරතුරදී හිස කෑලි කෑලි වලට මෙන් වෙන් වී සෙලවි යන ආකාරයට දිස්වේ. නැවතත් විවිධ අරමුණු කරා ගොස් සිත සමාධි වේ. හිස විසිරී යනවා දැකීම කොහොක්දයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. නෑ ඒ කොයි එක හරි ඒ ඒ තැන් වල පැහැදිලිව විස්තර කිරීම අර්ථකථන දෙන්න ගත්තොත් මේ ගමන යන්න වෙන්නේ මේක විස්තරේ හරි වෙන්න පුළුවන් ඒ විස්තරේ හරිනම් බුදුරජාන් වහන්සේගේ උපදේශයේ තියෙන්නේ අපි ඒ කාර්මුණකට ගත්තා පස්සේ අරමුණ ගෙවන් වෙලා ගෙවන් වෙලා හොඳ නික්ලේශී නිර්මල තැනකට යනවා ඉල්ල එක වෙලාවකදී ඒක ස්වයම්භූවම ඒකෙන්ම ආය කෙලස් එන්න ගන්න ආය ශබ්ද වේදනා හිතුලා මේක ඇවිස්සෙනවා ඇවිස්සුනාට පස්සේ ඒ යෝගාවචරය දන්නවනම් මේ කෙලස් මං ගෙන්නපුවා නෙවෙයි මම එන්න කියපුවා නෙවෙයි ධර්මානුකූලව ආපු එකක්. හේතුඵල ධර්මෙන් ආපු එකක් මට මේක සැලෙන්නේ නැතුව මට මේකට නොසැලී උඹ එනවනම් උඹ යයි. මම ඒක බලන්නවා විතරයි කියලා නිවන් ලබනවා කියන එක හරිම ලේසියි. ඔක කාටවත් බෑ. ඔක්කොම ලහනවා ඇයි එහෙම මේ නිස්තල නිච්චලව තියෙන හිතට මේ අරමුණු ආවේ කොහොමද කෙලෙස් සහවි කොහොමද කියලා ඉතින් හැම එකත් එක්කම නඩු කියනවා කියලා කියන්නේ ආයෙ හිත ඇවිස්සීලා ආයෙ හිත අසහනයටපත් වෙලා ආතතිගත වෙනවා ඒතකොට බුදුරජාණන්ට බොහොම කරුණාවේ මෛත්‍රිය කියනවා ආතතිගත වෙච්ච හිතේ මෙහෙම එකක් තියෙනවා. මොකද්ද? ආයේ මූල කර්මස්ථානේ මතුවේ. අර ගිවන් කරෝ මූල කර්මස්ථානේ. උඹේ දැන් තියෙන සැකයක් නැතුවකට යන්න දෙනවා නම් හරීම කෙටි නිවන. අපිට සැකයක් තියෙනවා නම් ආයෙසටක් බලලා මූල කර්මස්ථානේ අහුල ගන්න පුළුවන් වුණොත් බහරියට කැලිය අතරමං වෙච්ච මිනිහට ආපහු වෙන පාර ලැබුණා වගේ. මේ මූල කර්මස්ථානේ අල්ලගෙන දැන් පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ අලුතෙන් භාවනා කරන වගේ කියන දියොත් ආයසයෙන් මූල කර්මස්ථානේ තැම්පත් වෙලා හිත ආය විවේක වෙනවා. ආයසයෙන් හිතෙන්ම කෙලස් පැන නගිනවා. ආය විවේක වෙනවා. ආය කෙලස් පැන නගිනවා. ඉතින් එතකොට තේරෙනවා කෙලස් පැන නැග්ගෙන එකයි විවේක වෙන එකයි තන්නේ කර හේතුඵල ධර්මයක් මිසක මගේ න්‍යායපත්‍ර නෙවෙයි. සැකනම් විතරක් මූල කර්මස්ථානේ සරණ යනවා. සැක නැහැනේ ඔය එන ඕන දෙයකට යන්න අරින්න මතුවෙන තාක්ෂික දේවල් නැති වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මතුවෙන දේවල් තෝරන්න නැතුව බැලුවොත් විතරයි. නමුත් ඒක එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. හැම කෙනා මෙතනයි මෙහෙම ආවේ අයි මෙහෙම ආවේ අයි ඔළුව කුකුරලා ගියේ අයි කහ පාට මතුනේ අයි රතු පාට මතුනේ කියලා අර පේන දේවල් තෝරන්න බේරන්න ගියොත් මාදැයි Google එකට අහු වෙනවා. මේවා මතුනේ මම කියලා නෙවෙයිනේ. මගේ චේතනා නෙවෙයිනේ. එහෙමනම් ওই හේතුවක් නිසා මතුනා නම් මම මේක අවසන් නැතුව හිටියොත් ওই හේතු නැතිවම නැති වෙයි. ඒක තමයි පරිචම්පාදයේ තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න තියෙන ඍජුම ක්‍රමය. නම කිසිම කෙනෙකුට එතනදී ඒක දිහා බලලා නොදැක් වගේ ඉන්න තේරෙන්නේ නැහැ. ඇහුන්නට නැහැ වගේ ඉන්න තේරෙන්නේ නැහැ. කල්පනා කරන ශක්තිය තිබුණාට මෝඩෙක් වගේ ඉන්න තේරෙන්නේ නැහැ. ඉතින් එයා කරන්නේ අවසන. අවසන්ඩ අවසන්ඩ කෙලෙස් වල කෙරෙන්ට තියෙන නපුර කෙලෙසීම සිද්ධ වෙනවා. ඉතින් ඒක වළක්වන්න බැරි නිසා සර්වචනන්සේ සඳහන් කළ තියෙන මේ අවිස්සුනොත් ආයතර නැතිවෙච්ච මූල කර්මස්ථානේ මතුවෙනවා. එහෙමනම් ඔබ මූල කර්මස්ථානේ සරපලයන්. ආධුනිකයෙකුගේ ආය මූල කර්මස්ථානේ හිත පීචනොට ආයෙත් ඔන්න tempත්තට යයි. ආය අවිසෙයි. අවිසෙන් සැක නැත්තම් යන්න අරපන්. සැකනම් මූල කර්මස්ථානේ හොයපන්. ආය tempත්ති. ඔන්න ඔහොම ඔහොම ටිකක් යන්න ගියාට පස්සේ භාවනාවේ තල තුන වෙනවා. ඉතින් ආධුනික වෙලාවේ පළවෙනි චක්‍රය කරකෙද්දී හැම කෙනාම ඒ මතුවෙන හැම එකක් එකම නඩු. ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා ඒ හැම එකකටම මේ හැම එකක්ම අර්ථකථන දෙන්න හදනවා. හේතු කරනවා යන්න හදනවා. ඒ හැම වෙලාවකම කාලීනාස්ති වීමක් වෙනවා. අකුසල් කියන්නේ හොඳ නෑ ඒකට කාලීනාශීමක් වෙනවා මේකට අපි අභාග්‍ය සම්පන්න විදිහට විමසුන් ඕන කියලා හිතනවා විචාර බුද්ධිය කියලා හිතනවා ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන නමුත් හුදු සැකයක් තියෙන මෙතන නීවරණයක් ධම්මවිචේ කියලා පටලවා ගැනීම නිසා ඇති වෙන අවුලක් තියෙනවා කුක්කුච්ච විනීවරණේ ආවට පස්සේ ඒක ධම්මවිචේ කියලා පටලවා ගත්තට පස්සේ ගොඩ ගන්න කවුරුත් නෑ මේ කමඨාංශොද්ද කියලා මේ මේ ධර්ම සාකච්ඡාව විතරයි ඒක තේරුම් ගන්න කෙනෙකුට තියෙන ගොඩේ ඉඳ තියෙන ක්‍රමය. ඉතින් ඒක නිසා මේ වගේ විවිධකයක් ආවට පස්සේ ඉස්සල ප්‍රශ්න තියෙන විදිහට පුළුවන් තරම් විවිධකේ ඉන්න. ඊට පස්සේ ඒකෙන්ම කෙලස් වගේ කැවිෂන්. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒ කෙලස් වලින් කියතේ මම කවුද කියලා. ඒකේ පරණ කර්මානුරූප එන එකනේ. දැන් හොඳට බලන් ඉන්න. ඒක මතුවෙච්ච ක්‍රමයටම ඔය යනවා. අතරමඟ ඇල්ලුවොත් නතර. ඒ ඉබේමතු වෙලා ඉබේ යන්න හදන මේ කෙලස් අත ගෑවොත් ඒගොල්ලෝ නතර වෙනවා. ඇවිල්ලා යන්න ගත්තොත් බොහොම ඉක්මනට තේරෙනවා මේ කෙලෙස් මතුවෙන්න යම් හේතුවක් ආවද ඒ හේතු නැතුවම නැති වෙනවා. ඒකට මමයා ගියොත් මම ක්‍රමසාවිදි දැම්මොත් එන්න එන්න බමා වෙනවා. ඒක නිසා කියනවා සාමාන්‍ය හෙම්බිරිස්සාවක් හැදුනොත් දවස් 4ෙන් නතර වෙනවා. දොස්තර කෙනෙක් දැක්කොත් දවස් 6ක් යනවා. ඒක ඕනේ දොස්තර කෙනෙක් දන්න. හෙම්බිරිස්සාවක් ආවොත් දවස් 4ෙන් සයින් වෙනවා. දැන් අපි දෙයියන් ලෙඩ කියලා කියන්නේ. දොස්තර කෙනෙක් ළඟට ගියොත් බෙහෙත් දීවොත් අමාරුවෙන් දවස් 6න් සනීප කරනවා. ඒ අර දොස්තර සාතිකයට වෛද්‍ය විද්‍යාවට පිළිත වෙනවා. අපි විශ්වාස කරන්නේ අපේ ඇඟේ තියෙන මේ ඉමුනිටි එක ප්‍රතිදේහ ඇතිලා විශ්වාස කරන්නේ අපි වෙච්ච ගමන් දැන් යුනිවර්සිටි කියන කාලේ අපි කරන්නේ විභාගේ කිට්ටු වෙනකොට කොහොමද ඇන්ටිබයොටික් සීරීස් එකක් ගන්නවා. ඒකට MBA සාකච්ඡාවක් තුනක්වත් හැදෙන්නේ නැහැ. ඉතින් ඒ දවස් 15ෙම ඊට පස්සේ ඉතින් අවුරුද්දක් ආයෙ මහන්සි වෙන්න ඕනේ අර නැවත ජර්ම්ස් ටික ඇඟේ ඇදිලා හිටින්න. ඉතින් අපිත් එක්ක ඉතිපෙක් කෙනෙකුට ඒ වගේම මේ ඇන්ටිබයොටික් කියලා එකෙක් නිදි බෙහෙත් පෙත්තක් තියෙනවා. අරෝ ගහලා පුස්තකාලේ නිින්ද ගිහලා ලයිබ්‍රරි එක ලොක් කරලා පහුවෙන්ද උදේ 6ට යනකොට දොරට තට්ටු කරනවලු වොචර්ට ඌට ඇතුලේ නිින්ද ගිහලා ඌ දන්නේ මෙඩිකල් ඩොක්ටර් වැඩ කරන එකෙක් නිදි බෙහෙත් පෙත්තක් දීලා තියෙන්නේ මේක ගහපන් කියලා. ඌත් හැමදාම ගහන. ඉතින් නිකන් මේකට යන්න ඇති නම් ඔය ලෙඩ සියල්ලම සනීප වෙනවා. එහෙම නැත්නම් මැරෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්න නැහැ. නමුත් මේ සාත්‍රයක් තියෙන නිසා පොඩ්ඩක් 150ක් කල් ගන්න පුළුවන්. ගෙදර තියෙන ඉඩම් බෝතල් ටික විකුණා ගන්න පුළුවන්. ලෙඩා තනියමයි ගෙදර ඉන්න ගෙදර ඉන්න එක heart attack. බිල දකින්නකොට. වුණත් අපි ඒ නිසා මේ ඇති වෙලා ඇති වෙන කෙලෙස් නැති වෙන පාට යන එක දැකලා තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කිව්වේ යං කිංච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධමයි බණ අහන ticket මේ වෙච්ච ticket බණ අහන දිගට කම්මැලි වෙනවා රිදෙනවා ඔක්කොම දිහා බලනකොට වෙවිලා ආය යනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ කොට බුදුහාමුදුරණ කතාල කිව්වේ ස්වාමීන් වහන්සේ යම් තාක් ඇති වෙන සෑවි ඇත්තේ විදිහේ දියල්ලම ඒක විසීම නැතිලා යනවා අපි උකට බෝදල් මේ උපැන්න සාතික ලියන්න ගත්තොත් මේ මගේ දරුවා කරගන්නකොට තෝ ඉතින් නතර වෙනවා. ඒ කෙලස් ටික නතර වෙනවා. ඉතින් මේ මේ ඥාණය කොහොමඩක්වත් පුත්කලිකව ගන්න බෑ කියලා සරුවචන්සි කියනවා. අපි හිතන්නේ මාමියා ඉන්න තාක්කල් ඔකට ඔහොම වෙන්න වෙන්නේ බෑ. මාන්නේ තීර තාක්කල් ඔකට ඔහොම වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපි හොරාට ඉස්සලා ගේල් කන වැටපයි. වැටප පැනපු ගමන් අවුල. මේ කොච්චර තලතුණකමක් ඕන වේද කියලා හිතන කොච්චර භාවනා කරන්නේ කොච්චර සුතමේ ඥානෙ තිබුණත් මෙතනදී ඒ තමන්ගේ කමටහන තමන් සුද්ධ කරගන්න. ඒක අමාරුයි. ඒ උනාට ඒකට කල් ගත්තට ඒක පාඩු නෑ. වැරද්දකුත් නෑ. මොකද මෙච්චරයි එකම ක්‍රමේ. ඉදි වැඩිච එක ලින්ක් කටින් එපා ගොඩේන්න. ඒ නිසා හොඳට තේරුම් අරගන්න. ඒ වගේ ඇවිස්සුනොත් tempat වෙනවා. tempat වුනොත් ඇවිස්සෙනවා. මේ දෙන්නට දෙන්න නැතුව ජීවත් වෙන්න බෑ. ආන්න එක තේරුම් ගන්නා සුළුව මේ එකකවත් වගකීම් මම කිරුවා කියලා ගන්න එපා. ඒක එක දිහා බලහින්න පුළුවන් නම් ඒක තමයි ලේසිම ක්‍රමය. බැරි නම් මූල කර්මත්තානේ සරණ යන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ආරම්භ ස්වල්ප මොහොතකින් සිත තැන්පත් වන අතර ඒ සමගම නිදිමත ඇතිවන බව මම පෙර දින ප්‍රශ්නක් ඉදිරිපත් කළෙමි. මෙම අවස්ථාවේදී සමාධියත් සමගම ආලෝක සංඥා රාශියක් ඇති වේ. එයින් මිදීමට උත්සාහ දරමින් යලි ආනාපාන අරමුණට සිත යොමු කිරීමට උත්සාහ දරන හැම විටකම හිත අරමුණෙන් මිදී නින්දට වැටේ. මෙම නින්දේදී රූප රාශියක් පෙනේ. අදිසියම යලි තවදි වී ආනාපාන සතිය අරමුණ කරා යමි. වරණතර සිත කෙලින්ම සමාධියට පැමිණේ. යලි තාලෝක සංඥා පෙනෙන අතර යලි සිත ආනාපානයට යොමු කිරීමට තැත් කිරීමේදී නින්දටපත් වේ. මාහට භාවනාව නිවැරදි කර ගැනීමට කාර්නික උපදෙස් දෙන්න. ස්තුතියි. තාමත් ඊයේ දීපික පොඩ්ඩක් විස්තර දුන්නා තාමත් හරි පිසුදුමදි. ඉතින් මං කියන මේම කෙලිම සභාවට කරන්න බැන්න අනිත් දවසෙත් ලියන්න. එතකොට අපි එක දිගට භාවනා කරන නිසා අපිට අවස්ථාව නැවත ලැබේ. දැන ගැනීම බෞසුත භාවයේ සඳහා මතක තියානින්ද අරමුණේ මැද තියාගෙන ඉන්නකොට ආලෝක සංඥාව කියලා කියන්නේ නිින්දක් වළක්වන්න තියෙන බුදුහාමුදුර අපිට දීලා තියෙන උපකරණ. ඒකෙන් හොඳටම හිතේ ප්‍රභාසරේ පේනවා. ඉතින් ඒකෙන් වළක්වලා ආය ආනාපානට ගන්න හදනවයි කියලා කියන්නේ නින්දගේ බබාට නැරවි කවි නතර කරලා බබායට කතා කරලා අහනවා දොයිද කියන්නකෝ මට යන්න තියෙන පොල් ගාන්න ඔයා බුද්ධිද කියලා අහනවා බබාට. අම්මා දැනගන්නේ නැහැ මේ බබා නැලවිත් අපි දැන් නිින්දේ ඉන්නේ කියලා. ආයෙ බබාට කතා කරලා අහනවා මට ගමනක් යන්න තියෙනවා කියන්න මේ බුද්ධිද කියලා. ඒ වගේ අර ආලෝක සංඥාව ආවන ඒක භාවනා ප්‍රතිපලයක්. ඒකද ආනාපාන ගන්න දඟලනකොට ඒක නිසා මම නිින්දට යනවා කියන එක හිතා ගන්න බෑ. ඒවත් මේකේ කියලා තියෙනවා ඒක නිසා නිින්දට යනවා. ඒ නිසා මතක තියන්න මෑද අරමුණේ ඉන්නකොට මේ පැත්ත වේගේ වැඩි ආලෝකයේ වැඩි ශක්තිය වැඩි පැත්ත ආලෝක සංඥාව. ශක්තිය වැඩි ශක්තිය අඩු ලීන මේ නිලීන தත්වය තමයි නිින්ද. මේ තුනම තියෙනවා කියලා කියන්නේ සුද්ධ දිනුවක් තියෙන භාවනාවක්. නමුත් මේ යෝගාවචරය මේක නිසින්ින්ද යන්න දෙන්නේ ආලෝක සංඥාව ආපු ගමන් කරගන්න. ඒකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ප්‍රශ්නට මේ යෝගාවචර විෂය මේ ආලෝක සංඥාව ආනාපානයේ ඇතුළේ තියෙන එකක්ද පිට තියෙන එකක්ද බලන්න. ආනාපානයේ ඇතුළේ සිටීම නිසා ඇතිවෙච්චි ප්‍රතිඵලයක් නම් ඒකට අනදර කරන්න එපා. ඒක තීතියයි අනබාණ්ඩ යන්න අරින්න එපා. මොකද මේ ගොඩනැගිල්ල ඇතුළට ඇවිල්ලා කායින් හරි ගැහුවොත් නිස්සන් වලට යන්නේ කොහොමද කියලා කොහොම කියලා දෙන්නේ දැන් ඉතින්. ඔක්සිජන් එක ඇතුළට ඇවිල්ලා කවුරු හරි අහනවා මම මේ මේ රට ඉඳලා ආවේ මට නිසන් වනයේට යන්න ඕනේ අනේක මං කළා කියලා දීතර මෙච්ච hina වෙන්න පටන් ගන්නවා. දැන් මේ ඇතුලේ ඉන්නව දන්නේ නැහැ. ඒකල ආයි අහන ආනපන වෙන්න කොහොමද කියලා. ඉතින් මේ වගේ පටලවිලි ගොඩාක් අපිට සිද්ධ වෙනවා. හැබැයි මේ වෙන්නේ මේ බන ආපු නැති උත්සාහ නොකරන බඩ කම්මැලියට නෙමෙයි හොන්ත ඔක්කොම හරියට යද්දී. ඒ තරම්ම හිත ෂටයි, ඒ තරම්ම හිත මායාවි, ඒ තරම්ම හිත වංචකයි. මෙම කතා කරනකොට වංචක ධර්ම වලට ඉන්න බෑ. ෂට ගති වලට ඉන්න බෑ. මායාවි ගති වලට ඉන්න බුදුරජාණන් කියන්නේ හෙලි කරපං එලි කරකෝ ගමන් කෙලස් නැති වෙනවා. වසවුවනේ කෙලස් වැඩෙනවා. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ නේවතෝ විරෝචති නපටිච්ඡන්නෝ. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ මහණෙනි එලි කරන්න කරන්න බබලනවා. වහන්න ගිය ගමන් කෙලස්. ඒ නිසා ඒ භාවනා කරනකොට ආලෝක සංඥා වෙනවනම් බලන්න ආනාපානේ චප්ප කරගෙන ආනාපානේ තලාව බාගෙන ආපු හානි කර දෙයක්ද නැත්නම් ආනාපානේ ඇතුළට යෑම නිසා ලැබිච්ච ආශිංසනයක්ද කියලා. ආශිංසනයක් නම් ජීක අයින් කළා ආය අනපනට යන්න ඕන කමක් නැහැ නිදාගත්ත බබයින් අහන්න ඕනේ නැහැ නේ වාට නිින්ද ගිහිල්ලාද කියලා යන්නේ පොඩි ප්‍රශ්නයක් මම මේ හිනස්සල කතා කරන්න ඕන නිසා මේම කිව්වට ඒක තේරුණාට පස්සේ තේිනවා මේ වගේ එක තැනකින් පිටකොට ගියොත් අවුරුදු කීයක් භාවනා කරයි කල්ප කීයක් භාවනා කරයි බුදුරු කීනේ කී දෙනෙක් දැක දැක අපි වමට සිග්නල් දාලා දකුණට කපයි මේ උපදෙස් තේරෙන්නේ නැහැ අපි අතරමඟදී කවදාකවත් හිතුව නැති උපදේශ හිතාගෙන කරන්න හදන. පැහිය වෙන්න හදන. අයිය වෙන්න හදන. අක්ක වෙන්න හදන. එතකොටම ඩොක්කක්යි. ඒ මේ භාවනාදී වැඩි දුර යන්නේ නැහැ. එතනදීම අයින්නට ඔකක් ඒ ඩොක්ක තමයි ඒක පාට නින්දරන ආය විසිනවා. අනිත් එක තමයි මම විග්‍රහ කරන්න ඕනේ තමාට මම කතා කරන සැර වැඩිදී තොරතුරු බහුල ඇති. නමුත් කියන්න ඕන නිසා මේක කියන්නේ මේ නින්දක් නෙවෙයි. මේ නින්දක් කියලා යෝගාවචරය හිතාගෙන ඉන්න එක. ඒකත් තමන් තමන් වෙයි නිහින தත්වෙට නිලින தත්වෙට තුච්ච தත්වෙටපත් කරන්න ගත්ත දර්ශනයක් මොකද මිදාලි විලා තිනවා ඒ නිින්දේ ඉඳලා බොහොම ලීසියට ආනාපානට යන්න පුළුවන් කියලා. එහෙම යන්න පුළුවන් නම් ඒක නිින්දක් නෙවෙයි කෙලෙස් අඩුවීමෙන් කෙලෙස් නැති தත්වේ නිසා හිත ලීන භාවයටපත් වීම. අප්‍රකාශිත தත්වෙටපත් වීම. අපේ ලොකු සංජය පාවිච්චි කරන වචන තමයි හිත සැඟවි ගැනීම. ඉතින් සැඟවි ගත්තේ නිින්ද කිව්වොත් අනන් ඉන්න එකට ඇහැටන්නා වගේ යා බොහොම සතුටින් ඉන්න කියලා බාර අරගෙන අපිව නොම ගන්නවා. එනිසා මේ තුنين එකකවත් වැරද්දක් නැහැ. වර එක අනුපුරේ හිනෝ, වර එක ආලෝක සංඥායන, වලක ලීන තත්ත්වය. මේ තුනතම සමහිතාබු දවසේ ඔන්න නිවන් දැක්කා. ඔන්න සෝවන් වුණා කියලා කියනවා. අරක වලක්කලා මේක ගන්න හදනවා නම් හෝ ඒ මොන දෙයකට හරි අනාකූල ප්‍රවාහය ආකූල කෙරුවොත් ඒකට දඬුවම් නැත්නම් උසුළු විසුළු උප්පන්නන විහිළු සිද්ධ වෙනවා. එවනේ මේක ඔක්කොම හරි මේ තුලින්ම පේන්නේ හොඳ සෞඛ්‍ය සම්පන්න ගමනක් මම මේකට එහෙම මේ අnderලා හොඳ අවධියකින් සතියකින් බලා ඉන්නවා කිව්වොත් යෝගාචරයේ தත්ත්වය සියල්ල පාලනය කරලා තියෙනවා. ඒ නිසා මේ නැවත නැවත ප්‍රශ්න අහන්නේ කොළ නාස්ති වෙනවා, පෑන් නාස්ති වෙනවා, වෙලා නාස්ති වෙනවා කියලා හිතන්න එපා. එක්කෙනෙක්නේ උග දෙනකොට මේක මම හිතනවා උදව් උපකාර වෙනවා. මොකද උග දෙනකොට ඔය කියා ගන්නත් බෑ. පළවෙනි සැරේ කියවෙන්නෙත් නැහැ. දෙතුන් සැරේ එකම ප්‍රශ්නේ. හරස් ප්‍රශ්න හරහා දෙන උත්තර හරහා සුද්ධ කරන්න ගියොත් විතරක් අපි සාකච්ඡාවකට පෙළඹෙනවා. නැත්නම් යන්න කොයිලා අහනකොට මල්ලේ පොල් කිව්වා වගේ එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා වෙන එකට උත්තරයක් හම්බෙනවා. ගනුදෙනු වෙන්නේ නැහැ. ගනුදෙනු වෙන්න නම් ඒ මටත් අවස්ථාවක් තියෙනවා හරස් ප්‍රශ්න අහන්න. සභාවේ අයටත් දැනගන්න ඕනේ මම දෙන උත්තරේ අනුව නැවත ප්‍රශ්නේ වර්ණ ගන්න අන්න එතකොට නම් ගමනක් වෙනවා. ඒක නිසා මේ තුනම තියෙන එක සෞඛ්‍ය සම්පන්න ගතියක් කියලා හිතනද ආලෝක සංඥාවදී ධානාපන හොයන්න යන්නත් එපා. මේ හිත නිලීන වීම, ලීන වීම, අප්‍රකාශ තත්ත්වයටපත් වීම, සැඟවි ගැනීම නිින්දක් කියලා බොරු නම් දාන්න යන්නත් එපා. මේ තුනීම සතිය තියෙනවා සති මට්ටම් තුනක් කියලා හිතාන තුනටම අම්මා දරුවෝ තුන් දෙනාට සමසේ සලකනවා වගේ තුනටම සම විදිහට සලකනද එතකොට ධර්ම වැඩි බාර ගන්නවා. ඊරන් සර්ණයි අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යාමේදී මරණය අභියස සිටන පියාව නිතර සිහිපත් වීම නිසා සිතේ විසිරීම ඇති වේ. මේ මගහරවා ගැනීමට සුදුසු උපක්‍රමයක් දේශනා කර දෙන මැනවි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. භාවනා කරගෙන යනකොට නෙමෙයි මේක වෙන්නේ. භාවනා කරනවා නම් අපි අරමුණේ නේ ඉන්නේ. මුගක් වෙලාවට මේ ජීවිතයට සහ කායට තියෙන ආශාව නිසා අපි මරණෝසතිය භාවනා කරනවා කියලා කිව්වට මේ මරණේ වරෙන් වරෙන් කිව්වට කිට්ටු කරනකොට බෙවුලනවා. ඒක ඉතින් කාගෙත් හැටි. ඔය ਸਰවචනාංශයේ ජාතක කතාවකදී වැල් ගැඩවිල්ලෙක් කියලා ඉපදලා තියෙනවා. ඉතින් හිතනවලු මගේ මේ මස් ටික මම දාන දෙන්න ඕනේ. මම ඒක වැල් ගැඩවිල්ල වුණත් අර අධිෂ්ඨාන ශක්තිය තියෙනවා. ඊට පස්සේ හිතාගත්තලු ඕන දෙයක් වෙච්චාවයි මම පොළොවේ උඩට ඇවිල්ලා මස් ටික පේන්න ඉන්නවයි කියලා. ගැඩවිල්ලක ඇඟ එළියට දාලා ඉන්නවයි කියලා. ඉතින් සක්‍ර දෙවේන්ද්‍රයාට හිතනලු මේ මේ බෝසතාණන් වහන්සේ තිරසංඝාත්මකට ගියා. අදිෂ්ඨාන කඩා ගන්න නැතුව මේ කරන වෑයම ඇත්තද නැද්ද කියලා බලන්න පියාකුස්සේක වේගෙන් යන බස්ස බස්ස ගාලා තටු ගහගෙන ආවිලා වහනකොටම මේ පණුව රිංග ගත්තලු ඇතුළට. අපාරමිතා සහිත පුම්බගන වීරයා වගේ එළියට යනවා. පියාකුස්ස එනකොට ගිය ආපු අත මතක නැහැ භක්කාලා ආයෙත් රිංගනවා. ඉතින් මේ බුදු වෙන කෙනෙක්. මහබෝසන් වහන්සේ. ජීවිතේම අපි මරනවා මරනවා මම මරනවා මරනවා කියලා මැරෙන වර්ණසතිය කරනවා. අනේ නිකමටවත් හුස්මක් හරි ගන්න බැරි වුණොත් එහෙම ගෙල්ලින්ම දිවයට තියෙන පෙත්ත නැද්ද? ඇම්බියුලන්ස් එකේ නම්බර එක දන්නවද? ඉමර්ජෙන්සි කොහට්ටු කොහෙද තියෙන්නේ? ඔන්න පටන් ගත්තා. මරණසතිය සංගේ එකයි. ඉතින් ඒක නිසා මරණසතිය නෙවෙයි තමයි මතක තියන්නේ මේ ජීවිත ආශාව සහ කාය ආශාව. ඉතින් වාඩි වෙනකොට රඳින්න ත්‍රිවිධ රත්නයේ මාගේ කාය සහ ජීවිතේ පූජා වේවා. ජීවිතේ තියෙන්නේ තියෙම්වා. සම් නහර ඇට ඉතුරුන්නේ ඉතුරු වේවා. මස් ලේ වියලෙන්නේ වීලේවා කියලා සරුවචන් වහන්සේ චතුරංග සම්මන්නාගත වීදී කෙරුවේ. අපිට මං හිතන්නේ එච්චර දුරට යන්න පුළුවන් කියලා අඩු ගානේ මතක තියාගන්න මේ සියලු බය සහ සංකාවල් කයර සහ ජීවිතේ තියෙන ආශාවල්. ඒක කියන්නේ සද්ධාවට කරන උප්පණ්ඩරයක්. විහිළුවක්. ආ මේ සද්ධාව හාසියට ලක් කිරීම. ඒ නිසා ඒක නැති කරන අදහසින් චිත්ත මාත්‍රයක් උපදව ගන්න වාඩි වෙනකොට මගේ කය සහ ජීවිතය පිළිබඳ ආශාව මගේ කය සහ ජීවිතය පිළිබඳව මට තියෙන මේ බැඳීම මම බුදුන්ට පූජා කරනවා ධර්මයට පූජා කරනවා සංඝයට පූජා කරනවා කියලා ආනාපානෙ කරගෙන යනවා. එතකොට මේ මරණසුති ගැන කතා කරන්න එනෝ කියන්නේ ඕනේ නෑ. ආනාපාන සතිය ප්‍රසවාසයේ කෙලවර කියන්නේ මරණය තමයි. මුදට ආශාද ප්‍රසවාස බලනකොට මරණානුත්ව සිද්ධ වෙනවා. ඒ නම දෙන්නේ නැතුව. දැන් හොඳට ප්‍රසවාසයක් කරනකොට අන්තිමටකම් බලන්න. ආය ප්‍රසවාසයක් කරනකොට අන්තිමට එනකම් බලනකොට ඒ මරණානුස්සතිය බොහොම සක්‍රීයව සිද්ධ වෙනවා. කරන්න බැරි. මොකද ඉතින් යනකොට බයයි. එතෙන් යනකොට චකිතයි. එතෙන් යනකොට ඒකාකාරී ගතියක්, උසවල විශ්ිකරන ගතියක් එනවා. ඒ වෙලාවට අධිෂ්ඨානය ගන්න කියනවා මම කාය ජීවිත දෙක පූජා කරලා තියෙන්නේ බුදුන්ට කියලා කාය ජීවිත নিরপেক্ষ භාවය කියලා තමයි මේකට අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙන තමන් ළඟ තියෙන ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න නම් එන්න එන්න කාය ජීවිත নিরপেক্ষ කරන එක තමයි කෙටි උත්තරයක් වශයෙන් මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. සමායයට අපේ හැමදෙරෙක් තියෙනවා මේ මරණය අභේෂ සිටන පියාව නිතර සිහිපත් වේ. ඒ සිත විසිරෙනවා කියන්නේ. අභේෂ සිට අභේෂ පියා ආසන්න වෙන්නේ. පියාව මතක් වෙනවා භාවනා කරද්දී. එතකොට හිත විසිරෙනවා කියන එකයි එතුමා තමන්ගේ මරණය නෙවෙයි. නෙවෙයි. මේ මේ වචනේ මට ඇහුන්නේ ඒ කොයි එක වුණත් වර්තමානයේ හිත නැහැ. අතීතයේ තියෙන්නේ වෙන කෙනෙක් ළඟ තියෙන්නේ වෙන තැනක් ළඟ තියෙන්නේ. ඉතින් ඒතකොට ඒ කියන්නේ මේ මම දැන් මෙතන කියන එකට විරුද්ධාර්ථයක්ද ඒක අනිවාර්යයෙන්ම හිත විසිරෙනවා. ඉතින් ඒක මට ඕනකමට විසිරෙනවා නම් මට කියතයි මට තාත්තට ඇත්තටම ආදරයක් තියෙනවා කියලා. මට ඕනේ නැහැ විසිරෙන්න. ඒ ජීවිත විසිරෙනවා නම් ඔකට තාත්තට ආදරය කියන්න බෑනේ මේක හිතුවක් කරගමන්නේ. මට ඕන කරලා තියෙන හිත දැන් මෙතන තියෙන්නේ. ඉතින් ඒ දිෙද්දී ඒ හිත යාගේ වමනාවට ඇබ්බැහියට ඒ යනවනම් මේ තාත්තගේ ආදරේ මගේ කන් නෙවෙයි නේ කාගේද ආදරයක් නෝ. මගේ කන් තියෙන්න ඕනේ මූල කර්මත්තාවටනේ. ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මට තියෙන ඇත්තට මෙතන තාත්තත් එක්ක ඉන්න එක නම් ඔය කාමරේ යඳ කාට හරි තියලා ගෙදර යන්න. ඒක තව කවුරු වෙයිලා භාවනා කරන්න. එහෙම ගන්න මම දන්න යෝගාවචරයට එහෙම ගන්න. නමුත් ඒතියෙදි යන්න ඕන. ඕකට ඕකට ආදරේ කියන්න බෑ. ඒක මේ මාගේ මගේ ශරීරේ වෙන කාගේදෝ න්‍යායපත්‍රයකට වැඩ කරනවා. ඒකට පුත්‍ර ජනසේ දන්න නිසා කියන්නේ ඔය ශ්‍රද්ධාව පිටලා ආධුනික මනසක් ඇති කරන සීලෙ මෙනේ කරලා ආයෙත් මම දැන් මෙතන කියන එකට ඔය තාත්තා මැරෙනවා කියන හිතන්නකෝ අනේ මැරෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ මැරෙනොත් අම්මල්ලනවා. අම්ම නැත්නම් ඊයෝ එක නන්න. මොකා හරි අල්ලගෙන පටලවා ගන්න. ඒකට ලයිස්තුව කෙලවරක් නැති ලයිස්තුවක් අපිට තියෙනවා. ඒ නිසා ওই ලයිස්තුව ওই කේස් එකකින් ඇති වැඩක් නෑ. කෝකෙන් හරි වර්තමානයේ හිත පිට පඩන එක තමයි අපිට වෙලා තියෙන දුක. ඒකට ගියොත් සැලෙනවා. වර්තමානයේ හිතේ හිටියොත් හොඳයි. නමුත් අපේ වුණත් හිතින්නේ නැහැ. ඒ නිසා කොයි එකත් මාර පාක්ෂික දේවල් නැත්නම් හිත කෙලසෙන දේවල් පුල්ලුවන් තරම් බලන්න නික්ලේශී චිත්තක්ෂණ වැඩි වැඩියෙන් ඇතිකරන නවක මනස ආධුනික මනස අය කා ජීවිත নিরপেক্ষ භාවයේ පිළිබඳව බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පූජා කිරීම ආදී ක්‍රමවලින් පුළුවන් තරම් චිත්තක්ෂණ කොට දාගන්න එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේ සිට භාවනා කරනකොට හුස්ම රැල්ල නැති වී යන බව දැනුණාට පසු නිින්දත් නැති නිින්ද වගේ කාලයක් මට නිතර මතුවෙනවා. මෙපමණ කල ඒ මොහොතේදී නාම රූප ස්කන්ධ ආයතන ආදී මෙනෙහි කරමි. එවිට හොඳට අවදි වී සිටිය හැකිය. ඊයේ කමඨාන් සුද්ධ කිරීමේදී ඔබ වහන්සේ කීවානේ නිින්ද වගේ කාලය ආවම නැවත හුස්ම රැල්ලට හිත යනවා නම් ඒ භාවනාවේ ප්‍රගතියක් කියලා. එම නිසා ඊයේ මම පරියන්කේදී නිින්ද වගේ ආව මොහොතේදී දිගටම එහෙම හිටියා. හිටපු ගමන් අවදි වීමක් ආවා. මුළු ශාලාවේම ලයිට් දාලා වගේ හොඳට සිය තිබුණා. පැය තුනක්ම ඒ අවදි මොහොතේ සිටියා. හිත හුස්ම රැල්ලට යනවා ආපහු නැති වෙනවා. මට ඇස් හරින්න ඕමනාවක් උනේ නැහැ. මම මෙයට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ කියලා හිතුවා. සමහර වෙලාවට මේ කාලේදී සමාවෙන මේ කාලේදී මගියන්ට සමහර වෙලාවට හොඳටම තද වුණා. ඊට පස්සේ බැලුමක් වගේ පිම්බෙන්න ගත්තා. පිපිරේ කියලා හිතුණා. බය වුණේ නැහැ. ඒ අවදි මොහොතේ එළි වෙනකල් ඉන්න පුළුවන් කියලා හිතුණා. ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මම ඉස්සර කරපු විදිය වැරදිද? ඊයේ සිටි අවදි මොහොත මොකක්ද? ඇත්තට මේක තමන්මයි අවස්ථා දෙක මුණ දීලා තිනවා. මේ දෙකෙන් කොයි එකේද ආතතිය අඩු, කොයි එකේදීද අසහනය අඩු කියන එක තමයි නිවැරදි ක්‍රමය. අපිට ළඟම තියෙන ධිට්ඨතම වශයෙන් සුඛය තමයි අපි ළඟ තියෙන ආතතිය, අපි ළඟ තියෙන අසහනය අඩු වෙන මේ සමබරතාවය තමයි අපිට ගන්න තියෙන්නේ. ඉතින් මේ දෙකෙන් කොයි එකටද හිත අඩු ආතතියක්, අඩු අසහනයක් අඩු කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා කියන එක තමයි ප්‍රතිපදාව වෙන්නේ. නැත්නම් වාක්‍යයක් කියවෙනවා ඔබ වහන්සේ කමටහන් සුද්ධ කරනලාට මේ විවිකේදී වෙලාවේ ආනාපාන බලන්න කිව්වයි කියලා මගේ නම් එහෙම අදහසක් තිබුණේ නැහැ. මම නැවතත් මතක් කරනවා ඉස්සලා කලින් කියවෙකේ සැකනම් පමනක් මූල කර්මස්ථානේ බලන්න. නැත්නම් එන ඕන දෙකට ඉඩ දෙන්න. ඒක මට මේ වැඩ පිළිවෙල නිසා මට හතර සැරයක් කියන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට යනපාර සැකනම් විචිකිච්ඡාව තියෙනවනම් සැලෙන මනස આવොත් විතරක් අපි මූල කර්මත්තානේ පොඩ්ඩක් අත කාලා බලනවා විශ්වාසය ඇති කරගන්න. හැබැයි කාලේනාසීමක් ඒක. එහෙමත් නැතුව සැක නිස්සද්ද වෙන්නේ නිස්සද්ද වයන්, අවිසෙන්නේ අවිසියන්, උදකලා වෙන්නේ උදකලා වයන්, ගැවසෙන්නේ ගැවසියන් දෙකටම සමහිත දාන්න පුළුවන් නම් කෙටිම මාර්ගේ භාවනාව. ඉතින් ඒකෙදි අමාරුයි අපිට අර බැරිකම නිසා තමයි අපි කියන්නේ සැකනම් විතරක් මූල කර්මත්තානේ ඇසුරු කරන්න. නෑනේ ඊටත් වැඩිය ඍජු ගමන. හැබැයි ඒකට ඊටත් වැඩිය ලොකු විශ්වාසයක් ඕන. ලොකු පෞරුෂත්වයක් ඕන. ලොකු යොන්සමන්ස් කාර්යයක් ඕන. ඒක හුඟ දෙනෙකුගේ නෑ. මම නෑ කියලා නැති වේවා කියන එක නෙමෙයි කියන්නේ. තියෙනවා නම් ඒක දැන් සෙල්ලක්කාරම ක්‍රම. ඍජුම ක්‍රමේ නිවනට. අපි හරීම සම්ප්‍රදාන කුල જાතියක්. හැම වෙලාවෙම හෙට්ටු කරනවා. හැම වෙලාවෙම කිරනවා. මනිනවා. ඉතින් හැම කිරන මනින හැම වෙලාවෙම කාලේ නාස්තිමක් වෙනවා. ඒව මේව වෙනම කියලා කියලා ඉන්නපම් ඔබට සැකනම් මූල කර්මස්ථානයේ විතරක් අල්ලපන් කියන එක ਸਰවචන්සගේ ඍජු උපදේශයක්. ඒත් අල්ලන්න ඕනේ සැකනම් විතරයි කියන එකයි කියන්නේ මම මෙච්චර කතා කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආධුනික භාවනා යෝගියෙක් වෙමි. ඊයේ දිනේ භාවනාවේ යෙදෙන විට කොතෙක් උත්සාහ කළද සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි විය. උස්ම ගැනීම සහ පිට කිරීම ආයාසයෙන් සිදු කෙරෙනි. අද දින භාවනාවේ යෙදෙන විට හුස්ම ගැනීම පිට කිරීම ආයාසයක් නැතුව සිදු කිරීමට හැකිය. එත විවිධ අරමුණු කරා යාම අඩු වී ඇති බව දැනේ. නමුත් මට හුස්ම ගන්නා විට එය වදින හෝ පිට කරන විට වදින ස්ථානයක් තාම නොදැනේ. භාවනාවේ ඉදිරියට යාමට මා තවදුරටත් කළ යුතු දේ කරුණාවෙන් පාදා දෙන්න. නිර්වාණ සරණයි. ආධුනිකෙක් වශයෙන් හොඳයි. ඒ කියන්නේ අපි භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ කිසිම භාවනාවක් නැති වෙලාව වෙලාවට ස්වභාවයෙන් කරන හුස්මත් ආයාසකට වෙලා අවුල් වෙන්න ගන්නවා. දුඟතිනෝ ලේචනා මේ මේකද භාවනා කරන්නේ වෙන මොනවක් කරන්න දෙයක් නැහැ මේ. ඒකට හිත යොදන්න ගියොත් පොළවේ ඇවිද ගන්න බැරි වෙනවා හුස්ම ටිකවත් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔන්න පුරුදුලා පුරුදුලා ආයේ අනායාසයෙන් භාවනා කරන්න යච්චාම ඒක ලොකු සාර්ථකත්වයක් ලොකු ළඟාවීමක්. මොකද මේ භාවනාවට ගිය ගමන්ම ඒ ස්වභාවික දේවල් පවා අස්වාභාවික තත්ත්වෙට වෙන මේ ප්‍රතිඵල අපේක්ෂාවේ වැඩිකමට වෙන වැඩක්. ඉතින් ඒ විදිහට භාවනාවට හිත යොදන පළවෙනි වෙලාවේ සබකෝල කෝඩු ගතිය එන නිසා සර්වඥාන්සේ දේශනා කරනවා මර ඇඳේදී භාවනා කරන්න පුරුදු වෙන්න බෑ. වයසට ගියාට පස්සේ භාවනා පුරුදු වෙන්න බෑ. ලෙඩ වුණාට පස්සේ භාවනා පුරුදු වෙන්න බෑ. පුරුදු කර භාවනාවක් තිනෝ තුම්බලේ වැඩ ගන්න පුළුවන්. නිසා පුරුදු වෙන්න බෑ. දැන් මෙතන පේනවා පුරුදු වෙන්න හොඳ වෙලාවක් තිබුණා මට සබකොල වුණා දැන් අනායාස වුණා. දැන් බලන්න තියෙන්නේ මේ අනායාසව බලන භාවනාව කොච්චර වෙලා වැඩි වේලාවක් කරන්න පුළුවන්ද කියලා. ඒකේ කාරණා තුනකින් සතුට වෙන්න පුළුවන්. තුනම නෑයි කියලා ප්‍රශ්නයක් නෑ. එකක් තිබුණත් ඇති, දෙකක් තියෙනවා නම් වඩා හොඳයි. තුනම තියෙනවා නම් ඊටත් වඩා හොඳයි. එකක් තමයි මම සද්දක වේදනාවක හිතවිල්ලක නෙමෙයි ආනාපානෙ ඉන්නේ කියන දැනීම. ඒක ලොකෝම පිළිසිදුවකින් තේරෙනවා. මම මං ඉන්නේ අනායාසින් හරි ආයාසින් හරි ආනාපානෙ. සද්දේ කනව නෙවෙයි, වේදනාවක් කරනව නෙවෙයි, හිතනව නෙවෙයි. කියන අපි ආරක්ෂක භූමියට ඇවිල්ලා. දෙක මේ ආනාපාන වැඩ පිළිවෙල ශරීරයේ සිද්ධ වෙන්නේ කොතනද කියලා තේරෙනවා. සත්‍ය වහගෙන ඉන්නකොට මේක සිද්ධ වෙන්නේ උඩුකයේද යටි කයේද එහෙම නැත්නම් ශ්වසන පද්ධතිය යටම කෙළවරේ උදරච්ඡදයේද උදරේ පිම්බීම හැකිලිම නැත්නම් උඩම කෙළවරේ නාසිකාග්‍රයේ උඩුතොලයේද තියෙනවා. ඊට ආනාපානයේ ඉන්නවයි කියන එකට අමතර ලකුණක් තමයි හැපෙන තැන. ඒක හයිට්‍රඩිසියුම් හොඳ තොරතුරක් ප්‍රගතියක්. මේ දෙකම තියෙන කෙනාට සමහර විටක තේරෙනවා ආශ්වාසී නෝන ප්‍රශ්වාසී නැහැ කියලා. ප්‍රසවාසී නෝට ආශාසී නැහැ. ඉස්සලන් තියෙන්නේ ආනාපානේ නෝට සද්ද වේදනා හිතවිලි නැහැ. සද්ද වේදලා හිතවිලි දෙනකොට ආනාපානේ නැහැ. ඊට පස්සේ තේිනවා ආශාස කරන කිසිම විලාක ප්‍රසවාසී නැහැ. ප්‍රසවාසී නෑ ආශාසී නැහැ. එතකොට ඉතින් අහනවා එහෙනම් ප්‍රසවාසයේමයි මේක ආශාසයේ නෙවෙයි කියන්නේ මොකද්ද ලකුණ? දැන් මොන්න ප්‍රසවාසය ආශාසයේ නෙවෙයි මොකද්ද ලකුණ? ඒකට යාර කියන්න බලන් ආශාස කරනවා මේ මේ මේ මේ ලකුණ තියෙනවා. ප්‍රසවාසයේ නෙවෙයි කියලා එකෙන් ඔප්පු කරනවා. ප්‍රසවාසය අපා මේ මේ ලකුණු ටික එනවා කියලා අර ආස්වාස් ප්‍රසවාස දෙක අතර සංසන්දනය එලහරකයි මීහරකයි වගේ වෙන් වෙනවා. ඉතින් මේක තමයි ආධුනිකයට බලන ඉහළම කෙලවර. ඉතින් එකක් තිබුණත් ඇති. එකක් තිබුණා සතිය ලැබෙනවා. එකක් තිබුණොත් සාමාන්‍ය පාස් එක හම්බ වෙනවා. දෙකක් තිබුණා ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා. තුනක් තිබුණොත් ඩික්ටින්ෂන් එකක් හම්බ වෙනවා. එකෙකුට 100 100 ගන්න බෑ. ගන්න ඕනක මොකුත් නැහැ. අවුන 70 හම්බෙච්ච ගමන් සම්මාන සාධකයක් හම්බ වෙනවා. තව ලකුණු 30කට මැට්ටා. ඒ උනත් ලකුණු හම්බෙලා සම්මානයකුත් හම්බෙලා. උසි විශිෂ්ට සම්මානයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ එකක් ලැබෙන කාර්ය කියන්න පුළුවන් නම් මට ආනාපාන ඉන්න බව තේරෙනවා. සද්ද වේදනා හිතෙන්නේ. හැබැයි මට හැපෙන තැන තේරෙන්නේ නැහැ. දෙක යන වෙලාවක් තේරෙන්නේ නැහැ කියලා. පර්ෆෙක්ට්. අනිවාර්යයෙන්ම කියතයි මෙයා ඉස්සරහට මේක අගයගෙන ඉස්සරහට ගිය ගමන් ටික වෙලාවක් බලන් හිටියොත් හැපෙන තැන වසන් ගන්න බැරි විදිහට මතුවෙනවා. තව වේලාවක් යනකොට මේ ආස්වාසයම ප්‍රසවාසය නෙවෙයි. මේ ප්‍රසවාසය ආස්වාස නෙවෙයි කියන වෙනස වසංගන්න බැරි විදිහට එනවා. ඒකට කියවරෙන් යන්න ඕන. නිසා මේ ටික ආධුනිකයෙකුට සතුට වෙන්න පුළුවන් කාරණාවක් කියලා කියනවා. මේ ටික කීත හැකි රහත් වෙනකන් මේ පාඩම අමතක කරගන්න එපා. අමතක කෙරුවොත් ආයෙ නරාවරි. මෙච්චරයි ඉගෙන ගන්න ඕනේ පාඩම. මේ අතර මෙතන රස්තියාදු ගහපු ඉතිවිල්ල අරමුණ සතිය අප්‍රමාදී දැන් මගේ හිත ආනාපානෙ තියෙන එක හිතවිල්ලක් නෙවෙයි සත්‍යක් නෙවෙයි වේදනාවක් නෙවෙයි. ඒක කවුරුත් කියපන්නේ නෙවෙයි මම උපයාගත්ත දේ. ඒක අනායාසව සිද්ධ වෙනවා. අන්න ওই ටික දන්නවා නම් අපි නිතරම ඉන්නේ කෙලස් පැත්තේ නෙවෙයි. කුසල් පැත්තේ, දක්ෂතා පැත්තේ නිසා මේක සතුට වෙන්න පුළුවන් කියලා කියනවා. දැන් සාමෙන් වහන්ස සක්මනේදී අධීර තුනේදීම හොඳින් හිත තැන්පත් වේ. නාසයේ බරගතියක් දැනේ. මොහොන සමමත් විට කටු අනින්නාක් මෙන් දැනේ. නැත්නම් විට කයේ සම්බර බවක් නැතිසෙයින් එසයක් දැනේ. වරහන් ඇතුළ වැටෙන්න යන බවක්. එවිට සක්මන් නවතා පරයන්කයට යමි. පරයන්කයේදී පහසුවෙන් කායට හිත ගියද ආශ්වාසය හා ප්‍රශ්වාසය වැදෙන තැන් ප්‍රකට නොවේ. එබැවින් නාසිකාග්‍රයේ සිත පිහිටුවාගෙන සිටිමි. එවිට නාසයේ බරගතියක් දැනේ. විශේෂද වරහන් එකෙන් නල්ල බෙදස බරගතියක් දැනේ. පසුව හිස ලිහිල් වේ. ගරු ස්වාමින් වහන්සේ භාවනා ගමන් මගේ ඉදිරිය සඳහා මෙම මඟ නිවැරදිද කරුණාවෙන් පහදා දෙන සේක්වා. මේකේ පොඩි පොඩි සුසර කිරීම නැත්තම් සකස් කිරීම කරනවා නම් ඒ සක්මණේ අර වගේ තෝන්තු ගතිය ආවට ඇවිද ගන්න බැනනකොට පරියන්කට යන්න හොඳ නැහැ. ඉස්ලාම් ප්‍රශ්නය වගේ පැයක ඒක සාමාන්‍යයෙන් තියාගන්න පැයක් Taman සක්මන් කරනවා කියන අදිෂ්ඨාන. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරා සම්පූර්ණ කරගන්න බැරිනු අපිට තාම හැම සක්මනක් කෙලවරම ආසනයක් තියන්න ඕනේ. ඉතින් මේ වගේ තෝන්දු ගතියක් කරගන්න බැරි වෙච්ච කාවොත් කියනවා එක විනාඩියක් විතර වගේ ආසනේ වාඩි වෙලා ඉරියව් වෙනස් කරලා පොඩ්ඩක් ඉන්නේ කියලා කියනවා අර කඩਿੱචු ගතිය තෝන්දු ගතිය යන්න පරියන්කේට යන්නේ නැහැ. ආයසරය සක්මන් කරනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ ඒක මේ වෙලාවෙත් ගැළපෙන්නේ නැති වී සමහර චෙක් කරන්න පුළුවන් තමන්ට. ශක්මනට හිත ගියා නම් කියන්නේ ශක්මනේ හිත බැඳුනා නම් ඒ කියන්නේ වම තිනවා දකුණ තිනවා නාසිකාග්‍රේ හරි ඔය දැන් කියන තොරතුරු ලැබුණා නම් ඔව තියෙන තියෙන රාග ద్వේෂ අඩු වෙනවා. රාග ద్వේෂ අඩු වෙනකොට ඇඟ තෝන්තු නැති වෙනවා. ඇඟ වැනෙන්න පටන් අර ගන්නවා. අපි මේ ඉද්ද ගැහුවාගේ ඉන්නේ රාගයේ උග්‍ර වීම නිසා. ද්වේෂයේ උග්‍ර වෙච්ච තරමට අපි බොහොම පුම්බගෙන අපිට ඕන විදිහට අපි ඉන්නවා. යම් වෙලාවක රාගේ ද්වේෂේ නැත්තම් ජීවයක් ඉන්න බෑ. කඳ ඉස්සරහට නැවෙනවා හැරමිටියක් ගන්න ඕනේ. ඉතින් කබයිරිලා ඊට ගමක් නෑ මොනව කරන්නද කවුරු දකින්නද මා දැන් මාළු වියේ කියලා සින්දුවක් කරන ඔක්කොම මොකද කියන්නේ? දැන් ඉන්න බෑ මෙයාට කොහොමද කරන්නේ? මොකද මෙයා දිහා කියලා බලන්නේ නේද? කොහොම හිටියත් ඔච්චර. දැන් කාටර ගියෙන් දමලා ඉන්න බෑ. ඉතින් ඉඳ ගිය තැන වැක්කේනවා. එක පරියන්කත් ඔච්චරයි, හුස්මත් ඔච්චරයි, ජීවිතයත් ඔච්චරයි, සංසාරෙත් ඔච්චරයි. ඉතින් එතකොට අපි පරියන්කට යනවා කියලා කියන්නේ නුසුදුසුම වෙලාව. මේක සක්මනේ පටන් ගත්ත ගේම සක්මනේම ඉවර වෙන්න ඕන. බලන්න මගේ හිත මේ හේබාලා තියෙන්නේ. මට එල්ලේ නැත්තේ දීපු මිනිසෙකුගේ වෙනෙන්න ගන්න හිතේ රාගේ නෑ දැන්. හිතේ ද්වේෂේ නෑ දැන්. ඒසොර තමයි තේරෙනවනේ දැන් හිත කයට අවිල්ලයි කියලා වැඩේ හරි. හැබැයි කය මට ඕන විදිහට නෑ. කය මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. අපි ඔය අම්බුලාවේ කරන වෙලාවේදී මම ඔතන නතර කරලා පිරිසෙන් ඇහුවා දැන් මොදුවට තේරෙනවා නම් ශක්මන කිරීගෙන යනවා. දැන් මේ නිකන් හේබාලා තියෙන්නේ. තමන්ට තේරෙනවා නම් රාගේ නැති වෙලා තියෙනවා. දැන් ද්වේෂේ නැති වෙලා තියෙනවා. අරමුණේ සතිය පිටලා තියෙනවා. මොකද කරන්න ඕනේ? හොඳ මහත්තයෙක් කිව්වා ඔකට රාගේ දාන්නේ. අම්මා පාරින වැඩි. මං කෝ එහෙම වෙලාට රාගේ නැත්තම් මගේ ළඟට එන්න මං ටිකක් දෙන්න. මම ළඟ ඕන තරම් තොගතියි. ඒ සෙල්ලම් කරනකොට නිින්දෙන්නේ නැහැ. Tamande තේරෙනවා දැන් අරමුණේ හිත එකතන වේගන එනකොට තෝන්තු නැතු යනවා. අරයන්කෙත් වෙනෙන්න පටන් ගන්නවා. දඟලන්න පටන් අරගන්නවා. ද්වේෂෙත් එන්නේ නැහැ. එතකොට මේක නිකන් වැක්කිරෙන්න ගන්නවා නිකන් වැලගෙඩියක් වගේ වැලමදුලක් වගේ හිස්මල්ල කෙලින් තියන්න බෑ. ඒකෝට තමන් කලබල වෙනවා වෙනුවට දැන් බුදුන් හරි කිව්ල නැතිනේ අරමුණ වැඩ කරන නිසා ප්‍රධාන කෙලෙස් දෙක කැපිලා තියෙනවා. මේක දන්නා නම් ඉරියව් මාරු කරන්න හොඳ නැහැ. අරමුණ මාරු කරන්න හොඳ නැහැ. ඥාන උකට දාන්න යනකොට ගත්ත ක්‍රමයෙන්ම තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. දැන් යන්නේ දැනගෙන. දැන් දන්නවා මේ මේ අවුරුදු 2006 ඊට පස්සේ මං වගේ නරපණුවෙක් භාවනා කරනකොට මේ සුළු වේලාවකින් මෙන්න රාගය නැති වෙනවා මේ අත්දකින්නවා මම. මේක පශ්චාත්තාප වෙන්නවක්වත් නඩු දාන්නවක්වත් දෙස් දෙන්නවත් එකක් නෙවෙයි. හොඳට ටෙස්ට් කරලා බලන්න මේ රාගය නැතිවීම නිසාද, ද්වේෂය නැතිවීම නිසාද, සත්‍ය පිහිටීම නිසාද කියලා දන්නවනම් ඒක ලොකු ප්‍රගතියක ලොකු කඩයිමක ලොකු ප්‍රගති පරීක්ෂණයක ඉදිරි ගමනක්. හැබැයි එතෙන්දී යෝනිසමනස්කාරය නැත්තම් එතනදී සම්මාදීතිය නැත්තම් ඒ හැමදාම උතන කරකැවි කරකැවි ඉන්නේ. අතෙන්ද කිට්ටු වෙනකොට නැගිටලා වෙන්නේ ඉතිවකට යනවා. ඉතින් හොදෝද මඩේ දැම්මගේ කෙලවරක් වෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්දි තියෙන්නේ සෙල්ලක්කාර ගතියක්, කඩාගෙන යන ගතියක්. මේ ඕන දෙයක් වෙච්චාම මම ඉරියව් මාරු කරන්න යනවා. එතකොට එනවා සමාහට බුද්ධම අවදි ගතියක් හැම වෙලාවෙම නම් එන්නේ නැහැ. සමාහට එහෙම වැටිලා නැගිටිනවා වැටිලා නැගිටිනවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක පාරට එනවා නිකන් බුද්ධම අවදි ගතියක්. හොඳටම දන්නවා දැන් රාග ద్వේෂ තොර දෙකෙන් තොර අවදියක් කියලා එකක් වෙනවා. මෙතෙක් කල තිබුණේ අපි රංගපාන අවදිය. කියා පාන අවදියක්. මවා පාන අවදියක්. එහෙම නැත්නම් භූමිකාව අනුව රංගපාන අවදියක්. මේක දෙකක් තුනක් ගියාට පස්සේ නැගිටලා එනවා රාගෙන්තර ද්වේෂෙන්තර හොඳ අප්‍රමාදයෙන් යුක්තව සතියුත්ව අවදි භාවයක් ඒකට කවදාකවත් එන්න බෑ අතරමඟදී ඉරියව් මාරු කරනවා නම් අතරමඟදී තට්ටු පාරුවට යනවා ඒ නිසා ඒක භාවනාවට කල්ැතුවම සූදානම් මනසකින් යන්න ඕනේ එයා නටන නටන පදේට අපි පද ගහන්න යන්නේ නැහැ ඔබ මම ගහන ගහන පදේට ඔබ නටපන් කියන්නේ හදාගෙන යන එකයි තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මා ආනාපාන සති භාවනාවට නවකෙක්මි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පරයන්කේදී හුස්ම රැල්ල කෙරෙහි බලා සිටීමට උත්සාහ ගතිමි. මලදී සිත පිට යාම නිතර සිදු වුනි. දැන් ක්‍රමෙන් අඩු වී ඇත. හුස්ම රැලි ගණන් කිරීමේදී සිත පිට යාම අඩු විය. මලදී හුස්ම රැලි 20ක් 25ක් වනතුරු සිත පිට ගියේ නැත. දැන් ඊට වඩා දිගට පුළුවන්. හුස්ම රැලි ගණන් කිරීම වරදක්ද? අනෙක සතිය යන්න මාහට හොඳට පැහැදිලිවත් සමාධිය යන්න පැහැදිලි නැත. සමාධිය මුල් කරගෙන ආනාපානය වඩනවා වැඩි බව වහන්සේගේ උපදෙස් වල අසා ඇත. සමාධිය යන කිසිවක් නොදැනීමයි යනු මගේ හැඟීමයි. එය නිවැරදි කර සමාධිය මඩක් පහදා දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. ඔබ වහන්සේගේ අදිෂ්ඨාන කරන බෝධිකින් නිර්වාණ අවබෝධය වේවායි පතමි. මුල් ටිකේ හිත පිට යෑම පොදුවේ බාර ගන්න කාගෙත් තියෙන එකක් කාටවත් කියා ගන්න බැරි කමයි තියෙන්නේ. ඒක නිසා මේ කැලේ හිටපු මී අරකෙක් ගෙනාවු ගමන් අඟුල බැඳලා හාන්න ගන්න බෑ. ඌ කැලෙන් එළියට ගත්ත ගමන් කුළු ගති පානවා. ඒක ඕනෙම කුළුමී මැග්ගේ හැටි. ඒක දන්නේ භාවනා කරපගෙන විතරයි. භාවනා කරපනේ ඒක නයි දන්නේ නෑ මී අරක හයිය තියෙන ගිනාපු ගමන් ඌක ගිනාපු ගමන් නගුල බැඳගත්තොත් හරි කියලා. ඒක කරන්න බෑ. ඌ ගමඩ පුරුදු කරන්න ඕනේ, කීල කර කරගන්න ඕනේ. ඒ වගේ හිත අරමුණට දාපු ගමන් අර හිත පිට යන ගතිය වැඩි වෙනවා. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. ඒකට සතුට වෙන්නත් බෑ. නෝ කනකට වල වැඩක් නෑ. ඒ තියේදී සර්වචනසේ දෙනවා මධ්‍යස්ථ අරමුණක් අර මීහරකක් ගැට ගහන්න කණුවක්. ඒ වරපටක් දෙනවා. මේක ගැට ගහපා. ඌ ඉතින් බෙල්ල කඩන්න නටන බව හැබැයි. නමුත් අන්තිමට නටනට එම්බත් වෙලා අර කණුව මුලමයි ළඟින්. ඒ වගේ ටික ටික ওই පිට යන ගතිය නතර කරන තැම්පත් වුණාට පස්සේ ඒක සඳහා මෙනෙහි කිරීම කියලා එකක් තියෙනවා. ආශ්වාසලාද ආශ්වාස ප්‍රශ්වාසලාද ප්‍රශ්වාස කියලා නම් අඬ ගන්නා වගේ පන්තියේ මෙනෙහි කිරීම. දෙක හිත පිට යාම් වලින් තොර ආශ්වාස ප්‍රශ්වාස ගණන් කිරීම. ආශ්වාස ප්‍රශ්වාස එකයි ආශ්වාස ප්‍රශ්වාස දෙකයි ආශ්වාස ප්‍රශ්වාස තුනයි. ඉතින් ඒ ගණන් කිරීම කරන්නේ හිතවිලි බහුල චරිතයට විතරයි. මේ ශබ්ද වලින් කරදර වෙන එකනට හෝ වේදනාව වලින් කරදර වෙන එකනට නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක සාමාන්‍යයෙන් ගණනා පුසනා අනුබන්දනා ඨපනා ආදී වශයෙන් බුද්ධ ගෝථාචර්ය වාසිය දක්වලා තියෙනවා ගණන ක්‍රමය. පසුකාලීන ආචාර්යවරු කියනවා හිතවිලි වැඩි කෙනාට හොඳයි කියලා. ඒ වුණත් ඒකේ 5 10ක් අතර ගානකට ගිහිල්ලා අපව බිඳුවට එන්න කියනවා. එක දිගට ගණන් කරන්න යන්න එපයි කියනවා. එතකොට ගණන්නත් හිත බැඳෙනවා. ඒක බාධා වෙනවා. ඒක නිසා එකේ සිට 5 දක්වනවා ආයකට එනවා. නැත්නම් එකේ සිට 6 දක්වනවා එකට එනවා. එහෙමම 10 10 අතර ගානකට ගිහලා ආපහු ගන්න කියනවා. එමේ චක්‍ර දෙකක් විතර කරකවනකොට මේ චේනතර වීම මේම සිද්ධ වෙනවා. එතකොට 100 අමාර ගණන් ඉලක්කම් දෙකේ තුනේ හතර ගණන් වලට යන්න ගියොත් ගාන හිත තබා ගැනීම අපහසුකම නිසා භාවනා සරලකම නැති වෙනවා. ඉතින් ඒ උපක්‍රම දෙක පළවෙනි කොටසට ප්‍රශ්න වශයෙන් ගන්න මේ සමාධියයි සතියයි දෙකේ අතර සම්බන්ධතාවයේ දැනගත් එක වැරදි නෑ සතිය තියෙනවා සමාධිය තියෙනවා කියන එක විතරයි දැනගන්න ඕනේ ඒ නැත්නම් අඛණ්ඩ සතිය තමයි සමාධිය කියන්නේ ඒ නිසා සමාධියට සැලසුම් කරන්න යන්න එපා තමන්න පුළුවන් තරම් අඛණ්ඩ සතිය තියාගෙන ඒතකොට සමාධිය ලැබෙනවා එහෙම නැතු මේ සමාධිය සතිය වෙන් කර දෙන්න ගියත් නැතත් බුදු භාවනා කරන හැම කෙනාම කොල්ල ගොඩු ගහන්න කැමති වගේ සමාධියට කෑදරයි. ඒක ඒක කාගෙත් තියෙන එකක්. ඒ නිසා ඒකට තවත් ඉනිමම් බඳින්න ඕනේ ඒ පණින රිලවට. මේ නිසා මනේ අපි හොඳ ප්‍රතිපතාවක ඉන්නවා. සමාධිය සඳහා නෙවෙයි භාවනා කරන සතිපට්ඨානය සඳහා සතිය දිගට යනකොට අතවාසියක් විදිහට සමාධිය ලැබෙයි. ඒක තමන් ඉගෙනගෙන තිබුණාට මේ මේ උරේ නැතුවට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා දෙවෙනි කොටසෙන් මම ඊට වැඩිය විස්තර කරන්න යන්නේ මොකද එතකොට සබාව නොමග යනවා. ඒ නිසා ශක්ති ප්‍රමාණය සති මාත්‍රාව වරින් වර සතිය පිටීම ඊට පස්සේ අඛණ්ඩ සතිය පිටවපු සතිය දිගට පැවැත්වීම දෙක වැඩෙනවනම් මුල් කොටසේ කියපු විදිහට නබෝ කලකින් අවශ්‍ය කරන සමාධිය ලැබෙයි. ඒ මතින් අපි යනවා ඊගා ප්‍රශ්නට. ගත්තර ස්වාමීන් වහන්ස මම ආධුනිකයෙක්මි පරයන්ක භාවනාව වැඩි යුතු අයුරු යවනින් පියවර පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මම හිතුවා ඊයේ ඔයගේ ප්‍රශ්න මතුවේ කියලා මොකද ඊයේ තමයි මම මතක් කරේ දීපු උපදේශපන්තිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා අහන්න. ඒක නමුත් මේකේ පේන්නේ තියෙන විදිහේ මූලික උපදේශපන්තිය අහලා නැහැ වගේ මට පේනවා. එනිසා මේක නම් මේ මූලික උපදේශ අහලා තේරෙන්නේ නැතුවද කතා කරන්නේ. එහෙම නැත්නම් නැවත අහන එක ඕනයි කියන එකද කියන්නේ මම දන්නේ. පියවරෙන් පියවර තමයි මම දන්න ක්‍රමයට මූලික උපදෙස් පන්ති දුන්නේ. ඉතින් ඒක නිසා අපේ සාමාන්‍ය චාරිත්‍රයක් තියෙනවා. ගෙදර යනකොට හැම කෙනාටම මේ මූලික උපදෙස් පන්ති පහට CD එකක් දෙනවා. ඒක කොච්චර සරකව ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම දැන් Tamanට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න සුජිත්ගෙන් හරි රෙජිගෙන් හරි ඒකට ඒගොල්ලෝ ඔය දෙවෙනි සැරේ අහන්න ඕන කෙනාට අහන්න දෙයි ඒක කියලා තේරෙන්නේ නැති කොටස තියෙනවා මිසක් මම මුලින් ඉඳලා ආයෙ කියන්න ගත්තොත් එහෙම ඒක ස්වභාවේ කාලේ නාස්ති කිරීමක් වෙනවා ඉතින් මගේ පැත්තෙත් ඒක සත්කාරයක් විදිහට කරලා ඉවරයි කියලා හිතන දෙන්නේ ඒ නිසා මේ මං කියන දෙයට අමතරව දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ කරුණාකර අත උසලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ නැත්නම් නැවතත් මූලික උපදේශ පන්ති අහලා වැඩට බහින්න නැත්නම් වෙන්නේ මොකද්ද මේ රිට්‍රීට් එක නම් අපි හිත වෙනකොට ඉවර කරනවා නේ. දවස් 10 රිට්‍රීට් කළා අන්තිම දවසේ කියනවා ස්වාමීන් වහන්සේ අපි හිත යනවා යන්න ඉස්සලා කමටහනක් දෙන්න බැරිද? අනේ අර හිටපු දවස් 10 වහකෑවනම් හොඳයි කියලා මට හිතෙනවා. අන්තිම දවසේ ස්තුති කරන ගමන් කියන අම්මපා ස්වාමීන් වහන්සේ හිටගෙන බුදු වෙනකොට බුදු අම්මේ මෙහෙම පිං කඳක් හරිසෝ හරිසෝ හරි මම මේ යන්න ඉස්සලා කියන්නේ කමටහනක් දෙන්න බැරිද? ඉතින් මට හිතෙනවා මොකද්ද මේ නටපු නාටකම කියලා. ඒකයි පළවෙනි දවසේම කියන්නේ කරුණා කරලා කමටහන පිළිබඳ සැක තියෙනවා නම් මේ ගත කරන දවසට කරන ගෞරවයක් විදියට. ඒක පොඩ්ඩක් පිරිසුදු කරගන්න. ඒක මොකද ඒක හරි ගියේ නැත්නම් ඒක අපේ මේ මේ නිස්සන්න වනේ කෙටි සත්කාර වෙලා නැහැ. අපරාධිනේ කාය වුණත් දවසක් යන සෙල්ලම නෙමෙයි. ඒක නිසා නැවත මූල කර්මස්ථානට අහන්න දෙන එක තමයි මම මේකට දෙන සම්ප්‍රදාන වල උත්තරේ. ඒක සඳහා මේ වෙලාවේ කිව්වේ නැත්නම් මේ දෙපොලකින් කාට හරි කියන්න කීප දෙනෙක් ඉන්නවනම් අපේ වැඩමුළු සංවිධායකාවට කියන්න සකස් කළ දෙයි. දත්තර ස්වාමින් වහන්සේ සක්මණේ සිට පරයන්කයට ගොස් දැනෙනවා දැනෙනවා යයි සිහි කළෙමි. එවිට සහැල්ලු බවක් හා ශරීරයේ එකවරම ඍජුව වරණ උඩුකය සිටිසේ දැනුනි. ඒ මගේ ඕමනාවෙන් සිදුවක් නොව ඉබේම වන බව දැනුනි. තවද ඉහළට යන ගතියක් දැනුනි. එහෙත් සමහර අවස්ථාවල ඍජු උඩුකයේ සමබරතාවයේ බිඳ පසුපසට යයි. නිින්දෙන් ගැස්සුණක් මෙන් මෙය නිින්දෙන් පිවිදීමක් දැයි නොදැනෙමි. එහෙත් නිින්ද නොගිය බව නම් දනිමි. තප්පරයකටවත් නිින්ද ගියා යයි සැකය. මෙම අවස්ථාවේද වේදී කුමක් කළ යුතුද? මේක සාමාන්‍යයෙන් ටිකක් කල භාවනා කරනකොට කරන කෙනෙකුට වෙන එක එකක් අර සක්මන් කරනකොට Tamanට එන විශ්වාසය නිසා ගිය ගමන්ම ආනපන මෙනෙහි කිරීමක් නැතුව අපිට කෙලින්ම නිකන් ඉන්න ඉරියව්වට වර්තමාන මොහොතට අර විවිධ තැන්ට යන්න පුළුවන් ගතියක් එනවා. ඒක අර මූඩ් එකකින් එන එකක්. ඒ පරිසරයේ තියෙන යෝගාවචරත් එක්කයි ඉන්නේ. ඉන්නේ භාවනා මධ්‍යස්ථස එනවා. නමුත් කැඩුනොත් එහෙම යන්න බැරි වුනොත් Taman නිතරම දැනගන්න ඕනේ ආධුනිකෙක් වාගේ වාඩි වෙලා දැනනවා දැනනවා කියලා බලලා හරි ගියේ නැත්නම් ඒක හරහා ගිහිල්ලා දැන් ඉස්සරහට ගිහිල්ලා මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා ආය ආධුනිකෙක් වශයෙන් භාවනා කරලා ඒ අනුහිත tempat වෙන ක්‍රමය මේක අමතක කරලා ඒක නිසා එහෙම Tamanට හරගිය වෙලාවට නම් ওই ක්‍රමය හොඳයි. නමුත් ඕනම වෙලාවක වරදින්න පුළුවන්. එතකොට Taman ළඟ තියෙන්න ඕනේ ආයන්නේ ආයන්නේ ඉඳලා යන ක්‍රමය. ඒක නිසා කිසිම වෙලාවක පරිසරයේ Taman හිතකර වුණත් අදි탁ෂීරුවට යන්න එපා. වැටුණොත් ආය නැගිටින්න පුළුවන් මූල ටික. කොහොමද මම දක්වන සක්මනේදී පරියන්කේදී ආස්වාස් ප්‍රසවාස වශයෙන් හෝ ආනපාන වශයෙන් හෝ ඒ රිද්ම අනුකූල දෙයට හිත දාලා ආයශරයක් කරනකොට අර කලින් තිබුණේ කාපව එන්න පුළුවන්. නමුත් මේ මම මේ මතක් කරන්නේ මූලික සතිය පිහිටීමේ පාඩම් පන්ති අමතක කිරීම නිසා වෙච්ච අභාග්‍යයක් මේකේ තියෙන. නිසා කොච්චර දක්ෂයෙක් වුණත් ආධුනික මනසක් නැත්නම් නාදිකම්මික විපස්සකී කර යුතුදී වැටුණාට අවුල් වුණාට හැලහැප්පුණාට පස්සේ තැම්පත් කරගන්න ක්‍රමී අමතක කරන්න එපා. ඒකයි මම කියන්නේ මූල උපදේශ පන්ති නැවත නැවත අහන්න. එතකොට එහෙම දෙයක් වුණාම ආයෙ කොට ගන්න හැටි දන්න. ඒ නිසා නැවත මුල ඉඳලා ආශ්වාස ප්‍රශ්වාසයට හිත දාලා ගොඩ ගන්න ක්‍රමේ තමයි මේකට දෙන උත්තරේ. දත්තර ස්වාමීන් වහන්සේ අටසිල් සමාදන් වූ කෙනෙකුට දහවල් ආහාරයෙන් පසුව සුදුසු පාන වර්ග මොනවාද? මේ රීතිය කොතෙක් වේලා ක්‍රියාත්මක වේද? ඔබ වහන්සේට පෙරවන් සරණයි. ඒක මම දැන් හැවි පත්‍රිකාවක ලියලා තියෙනවනේ. කොහෙද ඒක ලියලා තියෙන්නේ? පත්‍රිකාව තියෙන්නේ කොහෙද? පැන්ට්‍රි එකේ. ආ ඒක කියවන්න. ඒකට සාමාන්‍ය විස්තරයක් අපි ගත්තේ අපේ රේරුකාණේ කරුකටිස ස්වාමීන් වහන්සේගේ පොතෙන්. ඒක ප්‍රමාණවත් ගියත් අන්න ඒක ප්‍රමාණවත් ඒක තරගතිට උපසම්පදා සීලේ පොතෙන්. ඒ නිසා සෑහෙන විස්තරයක් තියෙනවා. ඒක විවේකීව කියව ගන්න. ඒකේ තියෙනවා මම හිතන්නේ අදාළ විෂය අපි හැම යෝගාවචරයකම මෙහෙට එන්නේ ඉස්සෙල්ලා මේ පත්‍රිකාව ලැබෙන්න ඕන කියන එක දැන් පිළිඅරගෙන තියෙනවා. ඒක නැත්තම් මේ gedare ඉඳව කරගන්නවට වැඩිය පව් කරගන්න. මේ බුදුහාමතෝ පිටු ආන චක්‍රයක් බාර ගන්න ආන චක්‍රේ කඩනවා. හේනිකාම් පව කරගන්න. මට ඕනකමකුත් නැහැ. ඉතින් ඒ නිසා අවංක යෝගාවචර ගොඩේන්ට රේරුකාණ ස්වාමීන් වහන්සේලා ලියලා තියෙන එකක් අපි මුද්‍රණය කරලා එහි දක්වලා තියෙනවා. කරුණාකරලා ඒක කියව ගන්න කියලා මම මතක් කරනවා. ලිඛිත ප්‍රශ්න තුනයි. ඔව් ලිඛිත ප්‍රශ්න වල සමාප්තයි අපි පැයකුත් විනාඩි 10ක් 15ක් අතර කාලයක් අරගෙන තියෙනවා. ඉතින් සභාවට විශේෂ ප්‍රශ්නයක් මතු වෙන්නේ නැත්නම් අපි මෙතනින් නැතර කරලා අපි යනවා සක්මන් භාවනාවට. ඊට පස්සේ ඔර්ලෝෂේ පැය තුන්වෙනි පැයට අපි එකතු වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ඉතින් ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. සියලු දිනාටම පෙරවන් සරණයි.